ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි සුසීම සූත්‍රය මුල් කරගෙන විශේෂයෙන් මේකේ දෙවෙනි භාගයේ පටිච්චසමුප්පාදයේ ඉදප්පච්චේතාවය සඳහා සර්වචනසේ කරන සාකච්ඡාමේ මෙහෙයුමකයි පසුගිය දවස් ටිකේ ගත කළේ එතනදී සර්වචනාංශේ කවුරුත් දන්න කියන තේරෙන ගොරෝසු වෙච්ච ජරා මරණ ඉඳලා ජරා මරණ කියන කුරුකේ ඉඳලා ක්‍රමයෙන් දැන් අපි නාම රූප විඥාන කියන තැනට අවිල්ලා තියෙනවා. අපි ඊයේ සාකච්ඡා කරන්න යෙදුනේ දුෂ්කරතා මැද අපහසුයෙන් තේරුම් ගනිමින් මේ නාම රූප කියන එක පිළිසිඳ ගත්තා නම් එතනින් ඉතින් සලායතන පහළ වෙනවා. ඒ සලායතන අනුව ස්පර්ශය වේදනා ආදී ක්‍රමයෙන් පහළ වෙනවා. ඒක නිසා ඒ සලායතන පහළ වීමට මුල් වෙන්නා වූ නාම රූප කොටසයි අපි ඊයේ තේරුම් ගන්න උත්සාහ කළේ. දැන් අපි ඒනොත් පිටිපස්සට පියවරක් තියෙනවා. යමක් අපි විඥානය කියලා හඳුන්වනවා නම් අන්නේ විඥානය මේ නාම රූපය ඇතිවීමට මුල් වෙනවා, ප්‍රත්‍ය වෙනවා, හේතු කාරණා වෙනවා කියන එක සුසීමගෙන් සැකහැරලා සරුවචනසේ දැන ගන්න. විඥාන පත්‍යා නාම රූපන්ති සුසීම පස්සතිටි. සුසීම ඔබ මේ විඥානේ නිසයි මේ නාම රූපයන් පහළ වෙන්නේ කියන එක දකින්නවද කියලා. ඉතින් එතනදී සුසීම ස්වාමීන් වහන්සේ එහි ස්වාමීන් වහන්සේ කියනවා ඒ වම්බන්ති කියලා. ඒ නිසා ඒ සාරවචනසේ අපිට විස්තර කරලා දෙන්න යන්නේ සුසීමට තීරිච්ච නිසා ඒක ඒ මට්ටමේ පේ ගන්න. නමුත් ඒකෙන් සාධනීය කොටසක් අරගන්නවා. එහෙමනම් යම් තැනක ඒ විඥාන නිරෝධයක් සිද්ධ වෙයිද එතකොට නාම රූපයන්ගේ නිරෝධයක් සිද්ධ වෙනවා කියන්නේ. ඉතින් මේ විඥාන පත්‍යා නාම රූපං කියන පුරුක තමයි ඒ අනිකුත් මහා නිදාන වගේ සූත්‍රවල ਸਰවචනාංශය පිළිගන්නේ තේරුම් ගැනීමට ඊ타ත්ම අමාරු ඊ타ම සූක්ෂම වෙන විදිහකට කියනවා නම් තේරුම් ගන්නකොට ඒ පුද්ගලයාත් වෙනස් බවට පත් කරගෙන යන තරම් බලවත් යදවමක් මේකට අවශ්‍යයි. ඒ එහෙම තමන් ඒකට කැප වෙලා තමන්ගේම ශක්තියෙන් ආબોධ කරනකොට මේ පුද්ගලයා තමන්ගේ රුචි අරුචිකා එහෙම නැත්නම් තමන්ගේ මෙතෙක් ගෙන ආපු මේ පෞද්ගලික ලක්ෂණ සියල්ලම කැපකරන්නට ධර්ම විනය කැපකරන තරමට උණු වෙච්ච ශ්‍රද්ධාවන්ත වෙච්ච කෙනෙකුට තමයි මේ தත්ත්වය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා හුඟක් වෙලාවට ගැඹිර ගැඹුරු බවක් මේකේ පෙන්නනවා. මුගක් වෙලාවට ප්‍රශ්නවලදී මේක විශ්ල කරන්න නැතුවම අතහරිනවා ඒ තරම මේ ගැඹුරු නිසා. නමුත් විශේෂයෙන්ම ඒ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේගේ නිවනේ නිවීම දේශනා සම්බන්ධ කරගෙන මේක සම්බන්ධව අද දවසේ වෙන් කෙරුවොත් හොඳයි කියලා මට හිතෙච්ච නිසා බලාපොරොත්තු වෙනවා අද අපි ඒ විඥානයකින් කොහොමද නාම රූප ඇති වෙන්නේ කියලා. මොකද මේ නාම රූප කියන කොටස ඒ නාම කොටසේ කොහොමඩක් විඥානයක් තියෙනවා නම් විඥාණයට පුළුවන් ද නාම රූපයක් ප්‍රස්තුත කරන්නට. නැත්තම් ප්‍රසූත කරන්න. එහෙමනම් මේ හිතකට තවත් හිතක් ඇති කරන්න පුළුවන් කියන එකද මේකේ අදහස් වෙන්නේ කියලා මහා දාර්ශනික විශාල ගැටලුවකටපත් වෙනවා. එහෙම නැත්නම් මූල ධර්මානුකූලව විසඳන්න බැරි ගැටලුවකටපත් වෙනවා. ඉතින් ඒ නිසා අපිට මේ දී ඇති સંદર્ભය තුල පසුබිම තුල නිදාණය තුල මේ විඥානයේ නිසා නාම රූප ඇති වෙන හැටි ඒ වගේම විඥාන නිරෝධයෙන් නාම රූප නිරෝධ වෙනවා කියන එක අපි දැනටපත් මතක් කරගත්තා මේ නාම රූප නිසා නැවතත් විඥානයත් ඇති කරන්න පුළුවන් ඒවා එකිනෙකට ප්‍රත්‍යুৎපන්න වෙනවා විඥාන නිසා නාම රූප ඇති වෙනවා නාම රූප නිසා විඥානය ඇති වෙනවා මේ දෙක ඊ타ත්ම සූක්ෂම යහුසුලුව මේ දකින්න මොහතක අහන මොහතක සිදුවීම සාමාන්‍ය තර්කයකින් බැස ගන්න බැරි තරම් සූක්ෂම දෙයක්. නමුත් මේ පටිච්චසම්පාදයේ තේරුම් කිරීමේදී අනිකුත් සාමාන්‍ය පුරුකක් වාගේ මේක දක්වලා තියෙනවා. ඉතින් ඒ සඳහා අපි මීට කලින් වතාවක අපි භාවනා වැඩමුළුවකදී ඉදිරියෙන් තියාගත්තේ මජ්ජේ සූත්‍රය එක විදිහක අත්ලක් සපේනවා ඉනිමගක් සපේනවා ඒකේ මධ්‍ය සූත්‍රය තිසමෙතේ ස්වාමීන් වහන්සේ විසින් අහලා සරුවචනාචේ උත්තර දෙන සිද්ධියක් සුත්ත නිපාතේ සඳහන් වෙනවා සරුවචනාචේ වැඩ ඉන කාලෙම ඒකේ මේ වටිනා ගාථා විදිහටපත් කරන සංඝ වහන්සලා වැඩිහිටි සංඝ වහන්සලා කීප නමක් සාකච්ඡාවට ප්‍රස්තුත කරගන්නවා මේ ගාතාව යෝ උබන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති තම්බ්‍රූමි මහා පුරිෂෝති සෝච චිබ්බති සිබ්බනි මච්චකා කියලා. ඉතින් මේ ගාථාවේ තියෙනවා යෝ උබන්තේ විදිත්වාන යම් කිසි කෙනෙක් මේ උභෝ අන්ත එහෙම නැත්නම් මේ අන්ත දෙක අපි සාමාන්‍යයෙන් දන්න අත්තිකිලමතාන යෝග කාමසුකල්ලිකාන යෝගය කියලා දක්වන මේ අන්ත දෙක යෝබන්තේ විදිත්වාන දෙකම දැනගෙන ඒ දෙක දැන ගැනීම නිසා පමණක් අවබෝධ කළ හැකි මැදක් තියෙනවා. ඒ දෙක දැනගන්න එක කොච්චර විෂිතුරුව විස්තර සහිතව කරනවද කියනවනම් ඒ පුද්ගලයාට ඒ දෙක දැනී ගැනීම නිසා ඇති වෙන අතිවිශිෂ්ට ඥානයක් වෙන මැද දැනගන්න පුළුවන් වෙනවා මේ මහා පුරුෂයයි කියන්න පුළුවන් එහෙව් පුරුෂයා එහෙම නැත්නම් තථාගත වූ පුරුෂයා මෙසේ තේරුම් ගන්නා වූ අමාරුවෙන් තේරුම් ගන්නා වූ ස්වයම්බූ ඥාණයෙන් තේරුම් ගන්නා වූ මැද නොඇලෙනවයි කියන එකයි මේ ගාථාවේ කියන්නේ යෝ උභන්තේ උභන්තේ විදිත්වාන මජ්ජේ මන්තාන ලිප්පති තම් භූමි මහා පුරුෂෝති සෝච සිබ්බනි මච්චක. එතකොට අන්නේ අපහසුයෙන් ප්‍රයත්නයෙන් ප්‍රයෝගයෙන් මෙහෙවල දැනගෙන උපයාසපා ගන්නා වූ මේ මැද නොඇලීම මතින් මේ පුද්ගලයා මේ සංසාරට බැඳෙන තෘෂ්ණාවට දාසකත්වයටපත් වෙන්නේ නැහැ. තෘෂ්ණාව ඉක්මෝල යනවායි කියලා මේ ගාථා අපිට සාමාන්‍ය අර්ථයක් දෙන්න. ඒකකොට ඒ ස්වාමීන් වහන්සේලා මේ විතක්කමාලකේ රැස් වෙලා නැත්නම් සාකච්ඡා අභාවක ශාලාවක රැස් වෙලා අහන මොකද්ද මේ අන්ත දෙක මොකද්ද මැද මේ සිබ්බනිය නම් වූ ගැටලන්නේ ගැටලන්නේ කවුද කියලා. ඉතින් ඒකදී ස්වාමීන් වහන්සේලා 6 නමක් උත්තර 6ක් දෙනවා. එකක තියෙනවා නාමය ඒකාන්තයක් රූපේ කාන්තයක් මේ නාම රූප දෙක හොඳට වෙන් කළ දැනගන්නකොට විඥානය කියලා මැද තියෙන මධ්‍යමේ කාර්කය දැක ගන්න පුළුවන්. දැනගෙන ඒ විඥානයේ නිරෝධය කර දැමීම විඥාණයෙන් ගෙවන් කර දැමීම දානකොට මැද ඉන්න මේ වැඩේ හරියට නොකිරීම නිසා අවස්ථාව ගනිමින් ඉන්න මේ තෘෂ්ණාව නැමැති සිබ්බ නියම හුංකාරිය ඉක්වන්න පුළුවන්. ඒ නිසා මේකෙදි පෙන්නනවා ඒ නාම රූප දෙක දෙපැත්තේ තියාගෙන නැත්නම් නාම රූප දෙකේ තියෙනා වූ මේ द्वේතාවය දෙතෑවර බව තීන තාක්කල් තමයි විඥානේ තියෙන්නේ. නාම රූප කියලා දෙකක් නැත්තම් එතන විඥානයක් අවශ්‍ය වෙන්නේ නැහැ. අදිචි අපි නිතර නිකමට කියනවා නම් යම් කිසි උසාවියක විත්තිපක්ෂයේ සහ චෝදනා පක්ෂයේ දෙක නැත්තම් නඩු නැහැ විනිශ්චයකාරයෙක් අවශ්‍ය කරන්නේ නැහැ. යම් තාක්කේ උසාවියට විත්තිපක්ෂය සහ චෝදනාපක්ෂය කියලා දෙකක් ඉන්න තාක්කල් ඒ දෙකොල්ල බලවත් තාක්කල් විනිශ්චයකාරයා තද බල මේ අධිකාරී ශක්තියක් ලබනවා. විනිශ්චයකාරයා අධි ශ්‍රේෂ්ඨ තත්ත්වයටපත් වෙනවා. යම් වෙලාවට මේ දෙකොල්ල කිව්වොත් එimhe නෑ නෑ මේගොල්ලෝ මේ ගසාකෑමක් කරන්න නිසා අපි දෙකොල්ල එකතු වෙමු කියලා විත්‍ය සහ චෝදිත පක්ෂයේ යම් ආකාරයකට සමතකරණයකට ගියොත් උසාවියක් අවශ්‍ය වෙන්නේ නැහැ. විනිශ්චයකාරයගේ තියෙන ওই විධායක බලතල අවශ්‍ය වෙන්නේ නැහැ. විධායක බල යාට බෙන්ච් එකක් උඩ ඉන්න ඕන කමක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ නාම රූප දෙකේ තියෙන මේ දෙත්‍යවරකම ගැටුම දිගට යන්න යන්න යන්න යන්න දිගින් දිගටම විඥානයේ අවස්ථාවේ වාසිය ලබනවා. ඉතින් ඒ නිසා මේ කියන්නේ නාමයයි මේ කියන්නේ රූපයයි කියලා යම් වෙලාවක අපිට මේ නාමයෙන් රූපේ පිරිසිඳ දැක ගන්න. මේවා එකට කොච්චර ඇලි ගලි වැඩ කරනවද කියනවනම් ඒ තරමට මේ දෙන්න අතර ගැටුම් තියෙනවා. කොච්චර ඒ දෙන්න ගැටෙනවද කියනවනම් ඒ තරමට මේ දෙන්න අතර ඇලීම් ගැටීම් තියෙනවා. මෙන්න මේ දෙක මේ දෙක දෙකක් වශයෙන් වැඩ කරන තාකල් විඥාණයට නඩු තියෙනවා. ඉතින් මේක විස්තර කිරීම සඳහා ඒ දේශනාවලදී මට මතකයි ඒ ස්වාමීන් වහන්සේ සාමාන්‍ය මේ නාම රූප වගේ බරපතල වචන පාවිච්චි කරන්නේ නැතුව අදහසක් ගෙන හැරපෑවා. යම් කිසි භාණ්ඩයකට සැපවීම සහ ඉල්ලුම තියෙන තාක්කල් ඒ භාණ්ඩේ වෙළඳ පොළට යනවා මිලක් තීන්දුව වෙනවා කියන. යම් දෙයකට සැපවීම ඉල්ලුමට අහු වෙන්නේ නැත්නම් ඒ භාණ්ඩේ වෙළඳ භාණ්ඩයක් බවට පත් වෙන්නේ නැහැ මිලකට ලක් වෙන්නේ නැහැ. ඒක පාරිභෝගික භාණ්ඩයක් වෙන්නේ නැහැ. එනිසා යමක් පාරිභෝගිකත්වයට පත් වෙන වෙළඳ පොළට යන්නේ ඉල්ලුම සැපවීම තියෙන තාක්කල් තමයි. එනිසා ආර්ථිකයට අහු වෙන්නේ යම් කිසි දෙයක් ඒකට ඉල්ලුමක් තියෙන තාක්කල් පමණයි. ඉල්ලුමක් නැති තාක්කල් සැපයීම පිළිබඳ ප්‍රශ්නයක් නැති තාක්කල් ඒක එකකින් කාට උපයන්න බෑ. ලාභ ලබන්නත් බෑ. ඒක වෙලඳ භාණ්ඩයක් වෙන්නේ නෑ. ඒක පිළිබඳව අපිට මේ කැපිපේන නිදර්ශනයක් ගෙනෙන්න පුළුවන් මේක තේරුම් ගත්තා නම් මේ ඉල්ලුම සැපයීමෙන් තාක්කල් තමයි යමක් යමක් දෙයක් බවටපත් වෙන්නේ. නැත්තම් ඒක දෙයක් නෙවෙයි. ඔහි තියෙනවා. ඒක දෙයක් බවටපත් වෙන්නේ ඒකට ඉල්ලුමක් එන්න ඕනේ. උදාහරණයක් වශයෙන් කියනවා නම් අපි මනුෂ්‍ය ජීවිතයක් පවත්වන්න අපිට ඝන ආහාර අවශ්‍යයි, ද්‍රව අවශ්‍යයි, වායු අවශ්‍යයි. ඉතින් අපි මේ ඝන ආහාර සැපීම සඳහා සේවාවල් කරන විතරක් නෙවෙයි අතිකාල සේවාවලුත් කරලා හම්බ කරනවා. හම්බ කරලා අපි විවිධාකාර රස කැවිලි වලින් කැබිල්ලනවා. මේ කැවිල්ලීම සඳහා මේ බඩ විතර රකින්නයි කියලා අපි මේකට කියන්නේ බඩ රස්සාව කියලායි කියන්නේ මේකට. වෘත්තිය කියලා කියනවා. මේ වෘත්තිය කිරීම සඳහා අපේ භාවනාත් නොකර දරුවොත් අතහැරලා පිටරටවල් වලට ගිහිල්ලා අම්මා අප්පා අතහැරලා ඌදල් වේකුණලා අපි කොච්චර හම්බ කරනවද කියන එකම අද කාලේ විතර මම හිතන්නේ කවදාකවත් ප්‍රසිද්ධ වුණයි කියලා. ඉස්සර කාලේ මිනිස්සු එහෙම දරුවන් අතහැරලා රටරාජ්‍ය අතහැරලා ගියේ වන්දනාවේ. සිරිපාදයන් දරනවාම ඌදල් වේකුණලා තියලා යන්නේ. අපෝ එන එකක් විශ්වාස නැහැ. දැන් යන්නේ කීයක් කීයක් හරි හම්බ කරගෙන. ඒ සඳහා අද කැප නොකරන දෙයක් නැහැ. මොකටද? බඩ රස්සාවට. ඒ නිසා ආහාර සඳහායි මේ පරිශ්‍රණය. ගවේෂණය. එහෙම නැත්නම් මේ සියලු නිර්මාණශීලීත්වයේ මේ සියලු ප්‍රගමණය නිෂ්පාදන සියල්ලම බඩ පුරවන්නයි. ඊට සාපේක්ෂව අපි ගත්තොත් ද්‍රව සඳහා වේලිකාන්තර ප්‍රදේශවල නම් දවසන්දා සෑහෙන වියදමක් කරනවා. ලංකාව වගේ රටවල් වල ඉස්සර නම් ඒක තිබුණේ නැහැ. දැන් ටිකක් තියෙනවා. වතුර සඳහා එච්චර ප්‍රශ්නයක් නැහැ. වතුර සඳහා අච්චරම අපිට අතිකාල සේවාවල් කරන්න ඕනේ වෙන්නේ අර පිළිසිදු වතුර මේකයි කියලා බොරුවට දැන් වෙළඳ පොලක් හදාන මේ බෝතල් වතුර දෙල්ලම පටන් ගත්තට පස්සේ ඒක වෙළඳ භාණ්ඩයක් වෙලා තියෙනවා. ඉස්සෙල්ලා වතුර විදුවක් කියන එක ඉච්චර ගාණක් නැහැ. කෙසේ නමුත් අපි දන්නවා සංසන්දනාත්මකව මේ වත් මේ ඝන ආහාර වලට තරම් අපි සල්ලි වේදම් කරන්නේ ද්‍රව ආහාර වලට ද්‍රව වලට වතුරට නමුත් ඊට ඒ ඝන වලට වැඩි හැබැයි ද්‍රව ඊට වැඩගත් ජීවිතේ පවත් ගන්න. ඒ ද්‍රව නැති වුණොත් මේ නිකන් වතුරවත් නැති වුණොත් අපි දවස් 7කින් විතර වගේ විජලනකරණයටපත් වෙලා වෙයිලා මැරලා යනවා. බේරන්න බැරි එකක්මක් වෙනවා මොන විදියෙන්වත් බේරන්න බෑ. ජලය නැති වෙච්චාන් පස්සේ මේ දෙකටම සාපේක්ෂව තියෙන වාතය අත්‍යන්තයෙන්ම අවශ්‍යයි විනාඩි 3කට වැඩිය විනාඩි 4කට වැඩිය ඉන්න බෑ වාතේ නැතුව. කවදාකවත් සත පහක්වත් දෙන්න ඕනෙත් නැහැ. විලඳ බාණ්ඩකුත් නැහැ. හම්බ කරන කෙනෙකුත් නැහැ. මොකද ඒකේ ඉල්ලුම සැපීම ප්‍රශ්නයක් නැහැ. නමුත් සංසන්දනාත්මක වැළුවොත් ඝනහර නැතුව අපට දවස් මාස 7ක් ඉන්න පුළුවන් කියලා කියනවා. අද අපි විනිශ්චය කෙරුවොත් අද ඉඳලා අපි උපවාස කරනවා කන්නේ නැහැ කියලා මාස 7ක් යනවා අපේ ඇඟ වේලිලා ආහාර නැතිකම නිසා මැරලා යනවා. බොන්නේ නැහැ කියලා අපි විනිශ්චය කෙරුවොත් අපිට දවස් 7යි ඉන්න පුළුවන් වෙන්නේ. දවස් 7කින් මරණය ඇති කරලා දෙනවා. හුස්ම ගන්න නැහැ කියලා විනිශ්චය කෙරුවොත් විනාඩි 7කට වැඩි ඉන්න බෑ. ඒ තරම්ම අත්‍යන්ත වූ මේ වාතය තාම වෙළඳ භාණ්ඩයක් බවට පත් වෙලා නැහැ. ඒ නිසා වාතය සම්බන්ධයෙන් මිලක් විනිශ්චය කරන්න බෑ. මිලක් විනිශ්චය කරන්න බැරි තාක්කල් වාචය සම්බන්ධව තෝතෝ වරපල කියලා රණ්ඩු නැහැ. ඊර්ෂ්‍යා නැහැ, ක්‍රෝධ නැහැ. මේක මගේ වාචය, මේක උඹේ වාචය කියලා අවුලක් නැහැ. ඒක නිකන් හම්බ වෙලා තියෙනවා. ඉල්ලුම සැපෙම නැති නිසා ඒක කිසි ප්‍රශ්නයක් නැහැ. අන්න ඒ වගේ තමයි මේ ඉල්ලුම සැපීම තියෙන තාක්කල් තමයි රණ්ඩු, ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මාන, තාරාතිරම්, මැනිලි, කිකිලි සේරම. ඉතින් මේ ඝනතර වායු වල විශාල කැපිපෙන වෙනසක් තියෙනවා. මේ වාතය තමයි වැදගත්ම දේ නොමිලේ ලැබෙන. ආන් මේ වගේ මේ නාම රූප වල නාමයන් පිළිබඳ රූපයන් පිළිබඳ විවිධ නම් වණන් අපි හඳුන්වනවා. ඒ රූපයක් යම් ආකාරයකට අපි නම් හඳුන්වන්නේ රූපය අපිට කොච්චර වටිනවද කියන එක මත තමයි. ඒ රූප ධර්මය නිතර ඉබේ හම්බෙන දෙයක් නම් අපිට ඒක නම් කිරිල්ලක් සංඥා කිරිල්ලක් හඳුනා ගැනීමක් අවශ්‍ය කරන්නේ ඒක එච්චර දුර්ලභ වස්තුවක් නෙවෙයි නිසා. දුර්ලභතාවය අනුව තමයි අපි එක එක රූප ධර්ම වලට දාන නම් වණන් වැඩගත් වෙන නාම වණන් වලට තමයි නාම ධර්ම කියන්නේ. එيشා මේ රූපයක් යම් ආකාරයකට නාමයක් හා සම්බන්ධ වෙලා නැත්නම් ඒ දෙකකින් අපිට කාදාත් කෙලෙස් උපදින්නෙත් නැහැ. අපිට ඒ සඳහා භාවනා කළ යුතු දෙයක්වත් නැහැ. ඒකෙන් අපි කොහොමවත් විනිර්මුක්තයි. යම් රූප කොටාසිකට අපි නම් වණන් දාලා තියෙනවා නම් ඒ දාපු සෑම දෙයක්ම අපිට නිමිතිකරණයකට සංඥාකරණයකට ලිංග ආකාර ಉದ್ದೇಶ වලටපත් වෙලා තියෙනවා නම් ඒ කියන්නේ අපිට වැදගත් නිසායි. ඒ වැදගත් සෑම දෙයකටම නාම රූප දෙක තියෙනවා නම් එතන හැම වෙලාවෙම විඥානයේ මේවා වෙන් කරමින් අර නඩු තියෙන පොලේ විනිශ්චයකාරතුමා අතිරේක අධිකාරී ශක්තියක් ලබන්නසේ උත්කෘෂ්ඨතාවයක් ලබන්න වගේ විඥානයේ මහාන් තත්ත්වකමක් ලබනවා. ඉතින් අපිට මේ නාම රූප පිළිබඳව මේ විදිහට සංඥා නිමිති ගැනීමල පිළිබඳව දෙවිදියකට අඩු ගන්න අපි දැන් අරගෙන තියෙන සම්මතානුකූලව අපි කියන සම්මුති සත්‍යයට සාපේක්ෂව පරමාර්ථ පැත්තෙන් අරගෙන බලන්න පුළුවන් නම් අපිට තියෙනවද මේ අපි හිතන මතිමතාන්තර ක්‍රමයේ හැටියට යම් කිසි අවස්ථාවක යමක් දෙයක් බාටපත් කරගන්න නැතුව ඒක ඒ යමක් වශයෙන්ම තියෙන්න අරින්න පුළුවන් තත්ත්වයක් එතකොට අපිට පේනවා විඥානයේ කටයුත්ත නැතිලා විඥානයේ අවශ්‍යතාවයක් නැති විඥානයේ අවශ්‍යතාවයක් නැති වෙන්න නැති වෙන්න අපි කියනවා විඥානයගේ නිරුද්ධ වීමක් කියලා අන්නේ නිරුද්ධ වීම අවස්ථා තුනකින් මේ විඥානයේ අවස්ථා තුනක් මේ සුසීම සූත්‍රයේදී ਸਰවචනාසේ අනිමාර්ථයෙන් පෙන්නනවා වක්‍ර මාර්ගයෙන් එකක් තමයි මේ විඥානය සාමාන්‍යයෙන් ඉඳුරන් හා සම්බන්ධ වෙලා ඇති කරන තියෙන ඉන්ද්‍රිය ප්‍රතිබද්ධ විඥානය. අපි ඇහෙන් දකින රූප, කනෙන් ආන ශබ්ද වලට වඩා හාත්පසින්ම වෙනස්. ඒ විඥානය හොඳටම හඳුනා ගන්න. ඒ වගේම කණෙන් ආනවට වැඩිය ගඳ කියන එක ඒ රස කියන එක පහස කියන එක හිතට හිතන කියන හිතනවා කියන දේවල් විඥාණයට කවදාක පටලවෙන්නේ නැහැ. මේ රූප, මේ ගන්ධ, මේ ශබ්ද, රස, පහස කියන දේවල් වින්කට වෙන්කොට තියාගෙන ඉන්න නිසා අපි මේ වාගේ විචිත්‍රත්ව ලබා ගැනීම සඳහා නැත්නම් මේ වාගේ විවිධාංගීකරණය සඳහා නිතරම රැකියාවල් කරනවා. නිතරම හම්බ කරනවා මේ අතර වෙන් කරලා දැනගන්නවා මේ වෙන් කර දැනගන්න දැනගන්න විඥාණයට අතිකාල සේවාවල තියෙනවා ඒවා ඉවරයක් කරන්න බැරි වැඩ කොටසක් මේ විඥාණයට තියෙනවා ඒවට අපි කියනවා ඒ විඥාණයට කියනවා ඉන්ද්‍රිය බද්ධ විඥාණය නැත්නම් ආමිෂය හා බැඳිත විඥාණය එහෙම නැත්නම් කියනවා රූප ධාතු රාග විනිබද්ධ විඥාණය කියලා රූප ධාතුන්ගේ හා රූප ධාතුන් නැතුව බෑ ඒවා බැඳිලාමයි අනිවැනි විඥානයක් තියෙනවා. ඒක තමයි අපි මේ කන බොන පෘථග්ජනයන් අතර පවතින අන්ධ පෘථග්ජනයන් අතර පවතින විඥාන. නමුත් අපි භාවනා කරනකොට ධානයකට එහෙම නැත්නම් සමාධියකටපත් වුණාට පස්සේ අපි යම් ප්‍රමාණයකට මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශයන්ගෙන් විනිර්මුක්ත වෙනවා. විනිර්මුක්ත වෙලා විඥානයකටපත් වෙනවා. ඒ විඥානයේදී විවේකජම් පීති සුඛං කියලා එක හඳුන්වන්නේ මේ රූපයන්ගෙන් විවේක වෙන්න ඕන. සද්දයන්ගෙන් දුරවන් වෙන්න ඕන. ගන්ධ රස පහසින් විවේක වෙන්න ඕනේ. ඒ හිතවිලි නැති වෙන්න ඕන. එතකොට මේ විවේකයේ තුලින් හටගත්ත විඥාණය රූප ධර්ම ඇසුරු කරමින් එහෙම නැත්නම් ඉන්ද්‍රිය බද්ධ කරගත්ත විඥාණයට වැඩිය ලක්ෂ දසලක්ෂ ගුණයකින් සියුම් සූක්ෂම වූ ආධ්‍යාත්මික වූ ධාර්මික වූ සැපයක් ගෙනදෙනවා. අපි ඒකට කියනවා නිර්ආමිෂ සුඛය කියලා. මෙන්න මේ නිර්ආමිෂ සුඛය විඳින වෙලාවේදී අපි විඥාණය ප්‍රතිෂ්ඨාව ලබන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වලින් හෝ ඇහ කන දිවනාසය කයමන කියන සලායතන වලින් නෙවෙයි. එකෙන් නැතුවත් නෙවෙයි. ඉතින් අන්න එතන ඉඳගෙන ඒ විඥාණයේ තියෙනා වූ නඩත්තු කරන දෙයක් ඇත්තේ නෑ. එහෙම නැත්නම් විශේෂයෙන්ම කියන්නේ නඩත්තු කරන දෙයකට මේ විවේකයෙන් හට ගන්නා වූ ප්‍රීති සුඛයට කවදාකවත් රණ්ඩුවක් නැහැ. ඒක උංගා ශ්‍රේෂ්ඨයි. ඒ වුණාට ඒ ශේෂ්ත්‍රයේ රණ්ඩු කරන්න කිසිම කෙනෙක් නැහැ. ඇති වෙන්න තියෙනවා. ඒක හරියට මේ ආමිෂ සුඛය කියලා අපි ගන්න දේ. ඇහැ කන මේ ඉන්ද්‍රි බන්ධ තියෙන රූප ශබ්ද ගන්ධ රස සම්බන්ධ කරන ගන්න මේ සැපය මේ ඝන ආහාර සඳහා ලෝකේ තියෙන රණ්ඩු වගේ එකක්. ඒකට කොයි දේ කරන්න ගියත් ඊර්ෂ්‍යාකාරෝ ඉන්නවා රණ්ඩු කරන අය ඉන්නවා තාරාතිරම් තියෙනවා ශප් අට්ටිය පොහොසත් කට්ටිය දුප්පත් කට්ටිය කියලා ආහාරයේ පුදුම තාරාතිරම් තියෙනවා ඒ සඳහා අපි අර කිව්වට අතිකාල සේවල් කරන රට රාජ්‍ය වලින් ඈතට ගිහිල්ලා දරුවොත් නැතුව අම්මලා තාත්තලාත් එපයි කියලා ඉඩම් බූදල් වෙනස් කරලා කරන තරම ලොකු කැපකිරීමක් කරනවා. නමුත් ලැබෙන්නේ අර එක විදියක සැපයක්, එක ආමිෂ සැපයක්, එක තිරිසන් හා සමාන සැපයක්. තිරිසනත් ඒක ඒ ආකාරයෙන්ම විතරයි ඒක මනුස්සය කියලා විශේෂත්වයක් නැහැ. නමුත් ඊට සපේක්ෂව හම්බෙන්න මේ විවේක ස්ථානෙට ගිහිල්ලා රූපෙන් සද්දෙන් ගන්ධයෙන් රසෙන් ස්පර්ශයෙන් වෙන් කළ ලබන යම් වූ නිරාමිෂ සුඛය ඇත්තන කවදාකවත් කෙනෙකුට හිතන්නත් බෑ. හිතුවත් මිනිසෙ වුණත් ගන්න අමාරුයි. හැබැයි එතන ගියාට පස්සේ කිසිම රණ්ඩු සරුවලයක් නැහැ. ඒක මේ නිත්තරංගයෙන් ලැබෙන. ඇති වෙන්න තියෙනවා. ඒක හරියට කියනවා නම් මේ හොඳට ඇති වෙන්න වතුර බීලා ශරීර සෞඛ්‍ය නඩත්තු කරන දන්න මිනිසෙක් වගේ ඒකට එච්චරම තද බල වේදමක් නැහැ ආහාරවල වගේ වතුරෙන් අර ආහාරවල වගේ වැඩි කැපත රෝගී කියලා එකක් එන්නේ. දැන් රටේ තියෙන බරපතලම ලංකාව වගේ නෑ පිට රටවල තියෙන කැපත රෝගේ පොණටදී තරබාරු වෙන එක. ඒක මොන විදියෙන්වත් බේරන්න බෑ. ඒ මනුස්සයා දිග පල්ල අඳුරන්න බෑ. උසට වැඩිය පල්ලයි. ඒ රූපේ නිකන් ඇවිදින මත්කඩක් වගේ. ඒක දිහා දකින්නකොට කොහෙද කට කොහෙද බඩ හොයන්න බෑ. අපි කියන්නේ මේ මේ ඊයේ මොකද්ද කරබෙල්ල අඳුරන බැරි තත්ත්වයට ගිහිල්ලා කියනවා. ඉතින් මස් කඳවල ඕන තරම් තියෙනවා. මේ පිටරට වලට ගියාම පිටරට යනවා එයාපෝට් එකට ගියාම ඇති. ඕන තරම් දකින්න පුළුවන්. ඒ වතුරෙන් කදාකත් ඒ වගේ ප්‍රශ්න ඇති කරන්නේත් නැහැ. ඒක හරියට මේ ආහාරයේ තියෙන රණ්ඩු වෙනුවට වතුර හරියට පාවිච්චි කරන දන්නවා සෞඛ්‍ය නඩත්තු කර ගන්නවා වගේ මේ විවේකයෙන් හටගත්තා වූ ප්‍රීති සුඛය එහෙම නැත්නම් ඒ නිර්ආමිෂ සුඛය ධ්‍යා මේ විපස්සනාකේදී සම්මස්සණයෙන් හම්බෙන සුඛය අනිත් වැඩි බොහෝමත්ම නිතරගේ ලැබෙන ඇති වෙන්න හම්බ වෙන ඊර්ෂ්‍යා ක්‍රෝධමාන ඇතුව කොහොමනක්වත් කරන්න බැරි පුදුම සුවයලන දෙයක්. ඒකට මේ සූත්‍රයේදී බුදුහාම සඳහන් කරන්නේ ධම්මට්ඨීති කියන වචනේ. ධර්මේ මනාවකට බැසගත්තට පස්සේ එමන්ස ඒක ලබන්න නම් ඇත්තට වශයෙන්ම අර ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ධර්ම වලින් විනිර්මුක්ත වීමේ කැමැත්තක් ඇති කර ගන්න ඕනේ. ඉතින් එතෙන් ගියාට පස්සේ එයාට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ඉන්ද්‍රිය ප්‍රතිපද නොවෙන්නා වූ විඥානය මේ වගේ නම් විඥානයේ සම්පූර්ණයෙන්ම අපි අර ප්‍රශ්න සාකච්ඡා කරන කිව්වා වගේ අනිදස්සන මට්ටමකට මොනම ක්‍රියාශක්තියක්වත් නැති විඥානය නිකන් දැන් කාලේ කියනවා නම් පෙන්ෂන් අරිනවා. විඥානේ හිරිවට්ටන්න පුළුවන් තරක් තියෙනවා. එතෙන්ට ගියාට පස්සේ හරියට වාතයේ වාගේ අල්ලන්න දෙයක්වත් නැහැ. නැතුව නම් කොහොමඩක්වත් කරන්න බෑ. ආනේ වගේ ඒ ගැඹුරු තත්වයක් මේ ධම්මටිචි ඥානෙට සාපේක්ෂව නිවන කියන එකක් තියෙනවා. අන්න එතෙන්ද යනකොට මේ නාම රූප දෙක ශේෂ නැතුව නිරුද්ධ භාවයටපත් වෙනවා. ධම්මටිටි தත්වයට යනකොට නාම රූප නිකන් සතා වෙනුවට සතාගේ හැව වාගේ එහෙම නැත්නම් රූපයක් වෙනකොට රූපේ හැවණල්ල බවටපත් වෙනවා. එතකොට මේ නාම රූප ඉතිරියක් නැතුව ගෙවා දාන්න පුළුවන් තැනකට ගියොත් ඒ නාම රූප දෙක තීරකන්නේ මේ විඥානයේ අවස්ථාව ලබන්නේ දෙක වෙන් කරමින් වෙන් කරමින් නාම රූප දෙක නැති කරන තැනකට යන්න පුළුවන් නම් විඥානයේම අවශ්‍යතාවයක් එන්නේම නැහැ. ඒ නිසා යම් තැනක විඥාන නිරෝධෝ නාම රූප නිරෝධා. නාම රූප නිරෝධෝ විඥාන නිරෝධා. ඉතින් මේක ඒ කාලේ තරුවචනසේ වැඩ ඉන කාලේ මේ ඥාණයෙන් බැසගත්ත තැන. ඥාණය දැකලා තිබිලා තියෙනවා මේ නාම රූප කියන ද්වේතාවේ තියෙනකම් විඥානයේ අවස්ථාව ලබනවා. විඥානයේ තියෙන තාක්කල් නාම රූප විදිහට දෙකට වෙන් කර වෙන්කොට දැන ගැනීමත් කරනවා. තැනක් තියනවාද කියලා බුදුජානනාංශයෙන් අහනවා මේ නාම රූප දෙක සම්පූර්ණ අශේෂ විරාග නිරෝධයකටපත් කරන්න පුළුවන් කියලා. කිස්මින් විභූතේ නාම රූප විභූති. කිස්මින් සමේතස්ස නාම රූප සම්භෝති යමක් මොන මොන වාතාවරණයකද නාම රූප ඇති වෙන්නේ මොන වාතාවරණයකද නාම රූප නැති වෙන්නේ කියන ප්‍රශ්නය ਸਰවචනන්සේගෙන් අහනවා කලහ විවාද සූත්‍රයේදී එක සඳහන් වෙලා තියෙන්නේ සුත්තනේ පාඨේ ඒකෙදී ਸਰවචනන් සඳහන් කරන්නේ රූප පිළිබඳව රූප සංඥාව යම් දැනක නැති වෙනවා නම් රූපේ තිබුණත් ස්පර්ශය ස්පර්ශ නොකරන තැනට යනවා රූපයන් පිළිබඳ රූප සංඥාව තියෙන තාකල් ස්පර්ශ ස්පර්ශ කරන. දැන් යම් තැනක රූපයන් පිළිබඳව නම් වණන් කියවිලා ලිංග සටහන් නිමිති තැබිල්ලක් නැත්නම් රූපේ හඳුනා ගැනීමට දාන සංඥා හැඳුණු ලකුණු ටික හොදකල යනවා නම් විරංජනේ වෙලා යනවා නම් ඒක නාම රූපයන්ගේ විරංජනේ වීමකට ගිවාදමිනීකට සමාන කරනවා ඒ නිසා මේ රූප සංඥාවෙන් තමයි මේ ලෝකයේ මේ සම්පූර්ණ ගැටුම ඇති වෙලා තියෙන්නේ මේ එක එක දේවල් තාරාතිරම් වලටපත් කරන්න යෑමෙන් ඒක නිසා ඒකට රූප සංඥාවල් පිළිබඳව කතා කරන සරුවචනසේ සඳහන් කර තිනවා අපි ඇහෙන් එන රූප, කනෙන් එන රූප, නාසයෙන් එන රූප, දිවෙන් එන රූප ආදි වශයෙන් දේවල් ඒවා වාඩි වෙලා නොයනා తත්‍රපත් කරනවා. මොකද ගොඩාක් මේ සංඥාවල් වැඩි වුණාට පස්සේ ඒක ගෙවම් කරන වැඩ පිළිවෙලට අමාරු වෙනවා. ඊට පස්සේ ආස්වාස ප්‍රසවාසයේ විතරක් අරගෙන නැත්නම් පිම්බි වැහැකිලින් විතරක් කරගෙන නැත්නම් සක්මනේදී වම දකුණ විතරක් කරගෙන ඒව හොඳට මේ ආස්වාසයම ප්‍රස්වාසය නෙවෙයි මේ ප්‍රස්වාසය මේක ආස්වාසය නෙමෙයි කියලා හොඳට වෙන් කළා නම් කිරීම කරනවා දැන් සමහරලාට මෙනෙහි කිරීම කියලා කියනවා මෙනෙහි කරලා පේන වෙලාවේදී සම්පූර්ණ මේ දෙක විඥානයේ තියෙන සම්පූර්ණ ක්‍රියාකාරීත්වයට ලක් කරලා මේ රූප ධර්ම දෙකක් වායෝ පොට්ටබ්බ ධාතු ආශ්වාස වශයෙන් වායෝ පොට්ටබ්බ ධාතුන් ප්‍රශ්වාස වශයෙන් යන මේවා වෙන්කොට හඳුනා ගැනීම ශක්‍රීය හිතට දාලා පෙන්නනවා. ඉඳගත් ගමන් කීපයක් හුස්ම අපිට දැක් ගන්න පුළුවන්. එතකොට යෝගේ ශීශිල උණුසුම් ගතිය, දිග කෙටි ගති වශයෙන් වෙන් කරනවා. වෙන් කළේ බලාන ඉන්නකොට ඒකම මෙන්න මේ කියන මේ රූපයන් පිළිබඳ සංඥාව ක්‍රමයෙන් විරංජනේ වෙන්න පටන් මේක සෝදපාලුවකට ලක් වෙනවා. අන්තිමට පේනවා හුස්ම තියෙනවා. හැබැයි මේ ආශ්වාසය මේ ප්‍රශ්වාසය කියලා වෙන් කරන්න බෑ. ඉතින් එතකොට ඒ වගේ තියෙන අර නාම පිළිබඳව තියෙන සංඥා ලිංග ආකාර උද්දේශ ප්‍රපංච කරන ධර්ම ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ගෙවෙන්න පටන් අර ගන්න එකයි වෙන්නේ එකම සිද්ධිය බොහෝ විට බලනකොට මෙන්න මේ වෙනකොට විඥාණී දේවල් දැන වෙන්කොට දැනගන්නා මේ නියෝජිතයා අවශ්‍ය නැතුව යනවා. මෙයා එයා ඉන්න ඕන කරලා තියෙන මේ දෙක වෙන්කොල හඳුව ගන්නකන් තමයි. ඒ නිසා ඒ පුද්ගලයා සටනක් මෙහෙවනවා. දැන් මේ කාලේ තියෙනවා ඒ වගේ සටනක් අපි තැපෑල රැකගනිමු කියලා. ඕක දැන් තැපල් කාර්ය ඕනේ නැහැ. ඉන්ටර්නෙට් එකෙන් වැඩ කරනවා, ඊමේල් වලින් වැඩ කරනවා ඕන දෙයක් කරන්න පුළුවන්. තැපල් කාර්ය ඕනේ නැහැ. ඉතින් ඒක නිසා කවුරු කවුරුත් ඒ අදිතාක්ෂයට බහිනකොට දැන් කට්ටියක් වෙනම ලෑස්තිලා ඉන්නවා තැපැල රැක ගන්න. ඒ වගේ දැන් විඥානයේ උද්‍යෝග උද්ඝෝෂණයක් කරන්න පටන් අර ගන්නවා මෙවුව මෙහෙම වෙන්න දෙන්න බෑ. මෙච්චර කාලයක් ඉතිහාසෙ තිබුණ දෙපාර්ට්මන්ට් එකක් ඒක එහෙම නිකන් වහන්න බෑ අපි මේක විරුද්ධව සටන් කරන්න ඕනේ කියලා විඥානේ එළියට අවිල්ලලා කියනවා මේක දිහා එක දිගට බලා ඉන්න එක මහා කම්මැලි වැඩේ එපා කරන වැඩේ ඒ නිසා මේක මොන ක්‍රමයෙන් හරි මේක වෙනස් කරන්න ඕනේ මේක කඩකප්පල් කරන්න ඕනේ කඩකප්පල් කරන විඥානේ নানা ආකාර ෂටගති මායාවී ගති එහෙම නැත්නම් වංචනික ක්‍රම ක්‍රියාත්මක කරනවා අපිට ඉන්න බැරුව යනවා ඇඟ ඇඹරෙන්න ගන්නවා හීන් දාඩිය දානවා බය හිතෙනවා කම්මැලි වෙනවා ඉතින් අර විඥානේ උද්ඝෝෂණය පටන් ගන්නවා මොකද එයා ඕන කරන්නේ මේ රූප පිළිබඳව රූප සංඥා අඳුනා ගැනීම සඳහා ඇති සංකේත. ඒ සංකේත දැන් දිය වෙන්න පටන් ගන්න එක කරන දෙයක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ මේ සඳහා යෝගාවචරය මෙහෙවන්නේ එකම දිහා නැවත නැවත බලහන් දිල්ලේ එකම ප්‍රයත්නය. මේකට අපි භාවනා කරනවායි කියනවා. මිනිස්සේ කාර්ය පවත්නවායි කියලා කියනවා. එහෙම කර කර ඉන්නකොට මේ දෙවේලේ දකින කුකුලාගේ කර්මලා මේ වේලේ පනේ සකසේම සුදු වෙලා වගේ ඕනම දෙයක් මේ ලෝකේ දිගට බලාන ඉන්නකොට ඒකේ විරංජනේ වීමක් වෙනවා. රංජනේ කරගන්න අභිරමණය කරගන්න බැලි කතියක් වෙනවා. මේ බැරි වෙනකොට මේ විඥානයේ ඒකට ඉඩ නොදී එයා කරන මේ උද්ඝෝෂණයටද අපි උදව් කරන්නේ එහෙම නැත්නම් මේ ගෙවෙමින් පවතිනා වූ රූප සංඥාව භාවනා ප්‍රතිඵලයක් විදිහට බලන්න අපි ලෑස්ති වෙනවද එහෙම නැත්නම් මේ වෙලාවේදී ඇති වෙන අසහනය නුරුස්නා ගති බය ගති තමන් තමන් විචිනේ කරන ගති අනුන්ගේ දොස් දකින ගති එතන සියල්ල හරියට අංග සම්පූර්ණ වෙන්න ඕනෑ වගේ කියන මේ දේවල් මේ වෙලාවේ ඇවිස්සෙනවා කියන එක භාවනාවේ ප්‍රගතියේ වැදගත්ම ලක්ෂණයක් කියලා කියයි. එනිසා විඥාණය කොම් වෙවි කොම් වෙවි විඥානයේ තියෙන වැදගත්කම නැති වෙගෙන යනකොට එයා নানা ආකාර ප්‍රයෝග කරනවා. උද්ඝෝෂණ කරනවා. එහෙම නැත්නම් මේ සටන් හටන් ක්‍රම කරන්න පටන් ගන්නවා. එතකොට අපිට සතිය කියන එක කල්ැතුවම හොඳට නිර්වචනය කරගත්තේ නැත්නම් ඒ පුද්ගලයා දන්නේ නැහැ දැන් කාටද කොයි කොයි මේ දෙපාර්ශ්වයක වැඩක් කරනවා කොයි පාර්ශ්වයේද මගේ මේ බලහන් ඉන්නකොට ඉන්නකොට අරමුණේ රූප සංඥාව ගෙවෙන එකද මම අගය කළ යුත්තේ එහෙම නැත්නම් ඒ වෙනකොට පහළ වෙන්න මේ නොසන්සුන් ගතියටද නොසන්සුන් ගතිය නැති කිරීමටද එහෙම නැත්නම් මේ බයක් පහළ වෙනවා ඒක නැති කරන්නද එහෙම නැත්නම් කම්මැලිකමක් පහළ වෙනවා ඒක නැති කරන්නද එනතන් ඒ වෙනකොට පහළ මේ සැකේට මං මේ මූල ධර්ම උත්තර හොයන්න ඕනද? දැන් එමුන මොනක් කරගන්න බැන්න හිත නින්දට වැටෙනවා. ඒකට මම මොකද කරන්න ඕන? ඒකට කරන්න ඕන නැත්නම් මේ දැක දැක දන දන මේ රූප සංඥාව ගෙවම් කරනවාද කියන එක අපි මේ සතිය පිළිබඳව මේ දැනුම සුත් මේ වශයෙන්ම ලබලා තියෙනවා. ලබලා තියෙනවා නම් ඒ වෙලාවේදී මතුවෙන මේ වෙහෙස ඒ වෙලාවේදී මතුවෙන ඒකාකාරීකම අපි දැක ගන්නවා මංගල කාරණයක් විදියට. ඉගෙන අපේ සතුරා ක්ලාන්ත වෙන්න පටන් ගත්තා. අපේ සතුරා ලීන තත්ත්වයටපත් වෙන්න පටන් ගත්තා. එයාට මුණ දී ගන්න බැරි තත්ත්වයටපත් වුණා. මෙන්න මේ වෙලාව බුරුම ස්වාමීන් වහන්සේ ඉන්නකොට නිදර්ශනයක් වශයෙන් ගෙනහැර පෑවා. උන්වහන්සේ සඳහන් කරා උසාවියක මිනි මැරුණක් යනවා. ඒ ප්‍රසිද්ධ වෙච්ච මිනි මැරුමක්. නමුත් ඒ මාරු මිනි මාරුවා උසාවි කූඩුවේ ඉඳගෙන මම මැරුවේ නැහැ කියලා. ඉතින් ඒ ඉස්සලාම අහනවා නේ වැරදි කාර්ය නිවැරදි කාර්ය කියලා. යකිනවා නිවැරදි කාර්ය කියලා. ඉතින් නිවැරදි කාර්ය නම් නඩු කාර්යර කොන දෙයක් නෑ යකිනවා නඩු අහන්න යන් කියලා. ඉතින් අහන්න පටන් අරගත්තාම එහා පැත්තේ ඒ චුදිත පක්ෂයේ පොලිසියෙන් සහ මේ විනිශ්චය මේ නීතිඥවරු සාක්ෂි ඉදිරිපත් කරනවා. ඉතින් සාක්ෂි ඉදිරිපත් කරන්න කරන්න අර විත්ති කුඩු ඉන්න එකනා කියනවා ඔය ඔය සාක්ෂිය ඇත්ත හැබැයි මම මැරුවේ නෑ. එයා නිකන් වචනෙන් ගහ ගහ යන්න පටන් අර ගන්නවා මේ තමන්ගේ වචනේ පිළිගන්න කැමති නැහැ. ඒ උසාවියට තේරෙනවා මේ මිනිස්සයා මේ කවදාකවත් පිළිගන්න જાති මිනිස්සෙක් නෙවෙයි. කොච්චර ඇහි ඇති පැලෙන සාක්ෂි දුන්නත් පිළිගන්න. ඉතින් නඩුකා එතකොට අර චුදිත පක්ෂයෙන් බලාගෙන ඉන්න නඩුකාරයා තියා මේ නඩුව මෙච්චර පිසිදු තියෙදි මේ නඩුකාරයා විනිශ්චය කරන්නේ නැහැනේ මේ මාස කවදාකවත් බාරගන්නෙත් නැහැ. දැන් නඩුකාරයා දන්නවා යම් ආකාරයකට යම් ආකාරයකට නඩුකාරයා කිව්වොත් එimhe උසාවියට දැන් මම මේක දිහා බලන්න හිටියා. මේ මාස පිළිගන්නේ නැහැ. ශාක්‍යවල බරපතල මේ සාධක තියෙන නිසා මම විනිශ්චය කරනවා මේක විචුගුඩු වෙන මනස වැඩිකාරයෙක් කියලා උසාවිය පිළිගන්නේ. නමුත් ඒ ඇති මේ විත්තිකාරයාට මේ නඩු ඇපීල් කරන්න. යකින උසාවියේ මට බලපෑමක් කරුවා ඇති වෙන්න සාක්ෂිවත්තුන් නැහැ මම ඇපීල් කරනවා කියලා. එතකොට වෙන්නේ ඉහළ අධිකරණය කරනවා. ඒ නිසා නඩුකාර දන්න මේක ඉවර කරන්න සාක්ෂි අහලා අහලා අහලා අහලා මෙයා මෙතනදී බෙහෙම්පත් කළා මෙයාම පිළිගන්න මට්ටමට ගන්න ඕන. ඒ වගේ මෙතෙන්ද විඥානේ විත්ති කූඩුවට නංවලා අපි යාර දින සාක්ෂි බරපතල විදියට අහන්න පටන් අරගනවා උඹට දැන් හුස්ම තියෙනවද? ඔව්. පුළුවන් ද හුස්ම ආස්වාස් ප්‍රසවාස වෙන් කළ අඳුර ගන්න. ඉතින් ඒකට යාට ඕක කියන්න බෑ නෑ කියන්න බෑ. ඉතින් උනාට කියන නෑ නෑ තියෙනවනේ හුස්ම තියෙනවනේ. නෑ නෑ තියෙනවා නම් ආස්වාස් ආස්වාස් ප්‍රසවාස ප්‍රසවාස වෙන් කළ අඳුර ගන්න පුළුවන්. අඳුර ගන්න බැරිනකොට හුස්ම තියෙනවනේ. ඉතින් ආයෙ එකෙන් වාසිය ලබන. ආයෙන යන් දිගටම නඩු යන. නඩු යන කියන්නේ දිගටම ආස්වාස් ප්‍රසවාස වල බලයි. එන්නේ එන්නේ එන්නේ දැන් ආස්වාස් ප්‍රසවාස ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න විඥාණයට සාකි නැති වෙනවනේ. උසාවියේ නිතරම අහනවා දැන් මොකද කියන්නේ කියලා. ආයෙත් අහනවලු විඥාණකට දැන් මොකද කියන්නේ කියලා. කරන්න කරන්න කරන්න මේ ආස්වාස් ප්‍රසවාස ගෙවෙන්න ගෙවෙන්න ගෙවෙන්න අපි විඥාණේ වැටිලා ඉන්න වෙලාවදී ග්ලූකෝස් දෙන්නයි පවන් ගහන්නයි යන්න ගියොත් නඩුව කවදාකවත් ඉවර කරන්න හම්බෙන්නේ කරන්න තියෙන්නේ මෙයා වටන්න තමයි මේ නඩුව යන්නේ. පුළුවන් තරම් බලන්න ඕනේ. උසාවියේ විනිශ්චයකාරයගේ තීන්දුවකින් මේක දැන් හුස්ම නැහැ කියන්නේ අඬත් එපා. කියන්න ඕනේ හුස්ම තියෙනවා. ඔය ඔය ගිය ගත්ත ඔය දඬු අඬුව ඔහොම තද කරන තද කරන තද කරන තද කරන යන. මොකද වෙන්නේ බලමු. අන්න එදාට තේරෙන්න පටන් අර ගන්නවා යම් දවසක මේ හුස්ම සම්බන්ධ වායෝ පොට්ටබ්බ ධාතුව සම්බන්ධ හඳුනා ගැනීම සඳහා යම් ආකාරයක් යම් ලිංගයක් යම් ಉದ್ದೇಶයක් යම් නිමිත්තක් තියෙනවා නම් ඒ තාකල් භාවනාව යන්න වෙනවා. මේ යෝගාවචරය එතකොට හතිය දෙස් දෙනවා නම් ඉස්සලම බොහෝම ප්‍රසිද්ධව තිබුණා දැන් අඩු නැයි කියලා ඒ ඇති ධෛර්යයක් ඇති කරගන්න. එන්නේ ධෛර්යය තමයි මෙතන මේ ධම්මටිචි ඥානය කියලා කියන්නේ. මම මෙච්චර තිබුණු විශාල කන්දක් දැන් ගෙවක් කරලා තියෙනම තාම වලිගේ තියෙනවා. ඒකවත් එපා විනිශ්චයකින් විනිශ්චය කරන්න. ඒකවත් එපා කාගවත් බලයට අධිකාරයට යට කරන්න හේමම ගෙවෙන්න දෙන්න ඕන ගෙවෙන්න යනකොට ඒ රූප සංඥාව රූපේ හඳුනා ගැනීම සඳහා අපි එල්ලන ලේබල් එක එහෙම නැත්නම් සලකුණු තැබීම හඳුනා ගන්න තියෙන දේවල් තැනකට එනවා ඒක ඒ කලා විවාද සූත්‍රයේදී සංඥා සම්බන්ධයෙන් සඳහන් කරන්නේ න සංඤ සංඤේ න විසඤ්ඤ සංඤේ නෝපිය සංඤේ න වේභූත සංඤේ. ඒ වෙලාවට අපිට මේ හඳුනා ගන්න වැඩපිළිවෙලක් තියෙනවා. වැඩිපුරක් කියන්නේ විඥානයේ ගිලින බව දන්නවා අපි. වායෝ පොට්ටබ්බ ධාතුව ආශ්වාස ප්‍රශ්වාසයෙන් හඳුනා ගන්න තිබුණේ ඔක්කොම ගෙවෙන බව දැනීමක් තියෙනවා. ඒක සාමාන්‍ය ලෝකයේ තියෙන සංඥාවෙන් සංඥා ලබනවා නෙවෙයි. විසඤ්ඤ සංඤේ මම විසඤ්ඤ වෙලත් නැහැ. එන්නත නින්දට වැටෙන්න දෙන්නෙත් නැහැ. සාමාන්‍ය ලෝක සංඥාවෙන් මට දැන් ආනපනෙ වැටෙන්නෙත් නැහැ. විසඤ්ඤ වෙලත් නැහැ. නෝපි අසඤ්ඤේ මම අසඤ්ඤ තලයට ගිහිල්ලා නැත්තම් නේව සංඥානා සංඥායතන නැත්තම් අකින් සංඥායතන ධානයකට ගිහිල්ලක් නැහැ. න විභූත සංඥේ විඤ්ඤා සංඥාවක් නැත්තේවත් නැහැ. මොකද්දෝ සංඥාවක් විතර හැබැයි මෙතෙක් කල ජීවිතේ විඳපු නැති සංඥාවක්. ඒවං සමේතස්ස විභූති රූපං අන්නේ විදිහට මේ සංඥාව රූපේ තිබුණට අසල්පසතේ තිබුණට හඳුනා ගැනීම සඳහා මොනම නිමිත්තක්වත් මොනම සංඥාවක්වත් මොනම ලේබල් එකක්වත් මොනම මාතෘකාවක්වත් යොදා ගන්න බැරි බව දැනගෙන මේ කවදාකවත් නොවිදපු මේ සංඥාවේ ඉඳ ඉඳ ඉඳ ඉඳ නාම රූපයගේ නිරෝධයක් සහ විඥානයේ නිරෝධයක් සිද්ධ වෙනවා නමුත් මේ වෙලාව ඊ타ත්ම සහලවන සුළු වෙලාවක්. ඊ타ත්ම අනිශ්චිත වෙලාවක්. බයලවන වෙලාවක්. එල්ලෙන්න වැලක් නැති වෙලාවක්. ගංගේ යහගෙන යන මිනිහා පිදුරු ගහරි එල්ලෙනවනේ. මේ වෙලාවේ හිත දාන දින දහංගට සේරම දානවා. ෂටගති සේරම පානවා. එනිසා නැති සද්දවල ඇහෙන්න පටන් ගන්නවා. අම්මා ඇවිල්ලා කණ්ඩාවිල්ලා කතා කරනවා වගේ පේනවා. මේ බුදුහාමුදුරු ඉස්සරට ඇවිල්ලා බණ පෙන්නනවා, බණ කියනවා වගේ පේනවා. ගඳ සුවඳ පේනවා හොඳටම Taman නිකන් හරියට හොඳනම ගඳ සුවඳ තනකර ඉන්නවා. මායාවල් සේරම ගෙනල්ලා ඒ වෙලාවේදී ඒ යෝගාවචරයා සම්පූර්ණ අවුල් කරන්න පටන් ගන්නවා. ඒ අවුල් වෙන්නේ ඒ වෙලාවට ඒ දෙන ලනු කන්නේ මේක මම කියාගත්තොත් මේක මගේ කියාගත්තොත් මේක මගේ ආත්මය කියාගත්තොත් තමයි. එහෙම නැත්නම් ඒන දේවල් පිළිබඳව එක්කෝ තණ්හාවක් තියෙනවා. එහෙම නැත්නම් අනුන් දෙක සංසන්දනය කිරීමේ මාන්නයක් තියෙනවා නැත්නම් මේ විඳින්න මමයි කියලා ඇඟීමක් තියෙනවා තමයි ඒ වෙලාවට සද්දයක් ආවත් රූපයක් වෙනුණත් සංඥාවක් ආවත් මොනව ආවත් ඒව අපිට දෙයක් බවටපත් වෙන්නේ ඒවා යමක් වෙච්ච එකක් දෙයක් බවටපත් වෙන්නේ අර එල්ලෙන්න වැල නැති බව ගඟේ යහගෙන එමින් පිදුරු ගහද්ද එල්ලෙන බවටපත් වෙන්න නිසා ඉතින් මේක දැනගෙන ගියොත් මේක කොච්චර විචිත්‍ර අවස්ථාවක්ද කියලා හිතන්න මෙතෙන් ගියාට පස්සේ හරියට අපි වෙළඳ පොළකට ගියාට පස්සේ කීප දෙනෙක් ඇවිල්ලා යාගේ වෙළඳ පාහන පිළිබඳව ප්‍රසිද්ධ කරනවා. මෙන්න බලන්න අපේ වෙළඳ පාහන. මේ බලන්න අපේ එක. මේක ලාභයට දෙනවා. මේකට ඉන්ෂුරන්ස් හම්බෙන. ඉතින් ඒගොල්ලෝ নানা විදියට ඇවිල්ලා වෙන්න. ඉතින් කිව්වොත් එහෙම නෑ අවශ්‍යතාවයක් නෑයි කියලා. ඒ කාටවත් අපි අහුවෙන්නේ නෑනේ. අපි වෙළඳ භාණ්ඩ කියන දේවල් පොඩ්ඩකට හරි හිත යොමු කරුවොත් ඒ මිනිස්සු කට කනේ hina වෙලා අම්බෝ අපේ එකට ආව බොහෝම ස්තුති කියලා තේ එකක් දීලා වාඩි කරවලා කොහොම හරි බිස්නස් එකක් කරනවා. අපි දැනගන්න ඕනේ මේක මේ පිරිචි තනක් නම් වෙන මොනක්වත් අවශ්‍ය නැත්තම් පිළඳ බාහන්න කොච්චර දුන්නත් Tamanda ඉන්න පුළුවන් නම් මැද එතකොට මෙතන මේ අපි తాවකාලික වශයෙන් මේ ධම්මටිතියේ බරපතල තැනකට ගියාම අපිට පුංචි අවස්ථාවක් ලැබෙනවා ඒ මේ මතුවෙන රූප ධර්මය ආනපාන වේවා එහෙම නැත්නම් ඒ විනෝට එන ගන්ධ ඒනෝට සුවඳ බුදුන් දැක්කද දේවදත්ත දැක්කද ඇහිච්ච සද්ද දේව සද්දයක්ද බ්‍රහ්ම සද්දයක්ද අම්මගේ සද්දයක්ද කියලා තෝරන්න යනවයි කියන්නෙම අර මේ බය වෙච්ච විඤ්ඤාණයට පවන් ගහන්න හදන එක තමයි ග්ලූකෝස් දෙන්න හදනවා වගේ තමයි ඉතින් දෙන්න දෙන්න දෙන්න විඥානය දිගින් දිගටම ෂට වෙන්න ගන්නවා මායාවී වෙන්න ගන්නවා. ඒ වෙලාවේදී අපට පුළුවන් නම් දැන් මේ අහිර වෙලා තියෙන්නේ දැන් නඳු ඇහෙන වෙලාව දිගටම හුස්මේ පමණක් හිට පවත්තන්නේ. එතකොට වෙන්නේ <clears throat> මේ සංඥාව ගෙවි ගෙවි ගෙවි ගෙවි යන්නේ. ඒ වෙනුවට දෝරේ ගලන දේවල් ඇහැට විශාල රූප જાති පෙන්වන්න තියෙනවා. කණ්ඩ විවිධාකාර සද්ද ඇහෙන්න පටන් අර ගන්නවා. නාසයේ විවිධ සුවඳවල් දැනෙන්න පටන් අර ගන්නවා. දිවට විවිධ රසවල් දැනෙන්න පටන් ගන්නවා. කයට මේක හරියට මහා යෝධෙක් වගේ 18 රියන් වෙන්න පටන් ගන්නවා එක වෙලාවක. එක වෙලාවට කුරුමිට් එක්කලා පොළවේ ගිලෙන මට්ටමට එන්න පටන් ගන්නවා. සමහරවිට නේ පොලිතින් වලින් හදව එකක් හදලා ඒකට වතුර පෙරේ වගේ ඔක්කොම තඩිස් වෙලා යන්න පටන් ගන්නවා. සමහරවිට පලාතවල් පිටින් නොදැනෙන්න පටන් ගන්නවා. මේ සේරම දේවල් වෙද්දී මේ එකකට හරි නංවනන් දෙන්න ගත්තොත් එකක් හරි අඳුර ගන්න පටන් අරගත්තොත් යමක් දෙයක් බවට පත් යමක් යමක් මට්ටමේම තියෙන පටන් අරගත්තොත් නම් නැත්නම් අපි කියනවා අපි වීඩියෝ දිගේ යනකොට ඒ වීඩියේ මේ ෂෝකේසස් දාලා ලක්ෂ ගණන් බඩු කියන හැම බඩුවකම විකුණන්න ලෑස්ති කරලා තියෙනවා. අපේ ක්‍රය ශක්තියකුත් තියෙනවා. මුදලකුත් තියෙනවා යමක් ගන්න පුළුවන් ශක්තියක්. අපි යම් කිසි ඒකට ඇඟිලි දික් කරලා මේක මට ඕනේ මම මේ ගාන ගෙවනවායි කියලා. එතන ගනුදෙනු කෙරුවොත් ඒ ගනුදෙනු කරපු තැනම පටන්ම ඒ වස්තු නඩත්තු කිරීමේ අයිති අපට එනවනේ. ඊට පස්සේ ඒක අත වැටලා කැඩුනොත් මොන හරි වුණොත් බල බිලදි ගන්න ඉස්සල්ලක සාපෝ හිමියගේ තිබුණේ දැන් ඒක මගේ දෙයක් වාටපත් වුණාට පස්සේ ඒකේ නඩත්තු ඒක ටැක්ස් ගෙවන එක පිරිසුදු කරන එක දූවිලි පිහන එක සියල්ල මගේ අතට එනවා නමුත් ඒක බිලදි ගත්තේ නැත්නම් වෙන්නේ නැහනේ බිලදි ගැනීමත් සචේතනික තීන්දුවක් නේ. අන්නේ වගේ මේ මේ වෙලාවට ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් දෝරේ ගලන දේවල් එකක්වත් මිලදී ගන්න නැත්නම් එකක්වත් නම්වනම් කියන්නේ නැතුව හිටියොත් අපිට මේ නාම රූපයන්ගේ වගේ විඥානයගේ දෙන්නට දෙන එකට එක අන්‍යෝන්‍ය වශයෙන් වැඩ කරන්නේ දෙකේම මිලාන වෙන ගති විරංජන වෙන ගති අභිරමණය නොකරන ගතිය මේක නිබ්බිදා වශයෙන් බුදුජානනාංශය පෙන්නලා දීලා තිනවා නිර්වින්දණයකට පහු වෙනපත් වෙනවා. හොඳට දන්නවනේ යෝගාචර මේ පුංචි කාරණාවක්. යම්ශේෂි දෙයකට අභිරමණය කරනවා ඒක සංසාරේ බවත්. නිබ්බිදාට බහනවා ඒක නිවන බවත්. මේ දෙකෙන් අපේ හිත ස්වභාවයෙන්ම අභිරමණයට අදින බවත්. නමුත් බුද්ධ ප්‍රයෝගයක් නිසා භාවනාවක් නිසා අපිට භාවනාවේදී නිබ්බිදාවක් පහළ වෙලා අපිට මේ නිබ්බිදාවයි මධ්‍යම ප්‍රතිපදාව මේකයි ගැලවුම් මාර්ගය කියලා එතෙන්දී එක්ක සමසිතක් ඇති කරගන්න පුළුවන් නම් නැත්නම් නිබ්බිදාවට අපේ කුසල ඡන්දෙ දෙන්න පුළුවන් නම් ඒක බුදුහාමුදුරු කියන මට කියන්න එපා මම කරන්නේ කියලා. ඒක හරියට අර නඩුව හයත් ආඩු වෙලාදී විනිශ්චයකාරතුමා විනිශ්චය කරන්න. එයා දන්නවා ඒක විනිශ්චය කරපුවම ඒ විත්තිකාරයා කියනවා මට උසාවියේදී බලපෑම කෙරුවා විනිශ්චයක් කෙරුවා. ඒ නිසා මට මම පිළිගත්තේ නැහැ. එදා මම පිළිගත්තේ නැහැ. ඉතින් ඉහළ උසාවියට ඇපිල් කරනවා. ඒ වගේ තමයි මේකෙදි විඤ්ඤාණයට නැවත නැවත ඇපිල් කර ගන්න බැරි වෙන විදිහට ධන ගහලා එයා බිම ධන ගහලා වැඩිකාරයක් කියන කර්ම මේ ආස්වාද ප්‍රසවාසයේ දිගේ යනකොට ඇසට ආස්වාද ප්‍රසවාසයේ වශයෙන් රූපේ ගවන් කිරීම විතරක් නෙවෙයි ඊට යන්නේ තියෙන සංඥා වේදනා දෙකත් ඔය නඩුවේදීම කැරකෙන්න පටන් ගන්නවා. එතකොට අපි භාවනා කරන කෙනාගේ පැත්තෙන් බැලුවොත් මේ ඒ වෙලාවේ වෙන දේ වචනෙන් කියාගන්න බැරුව යනවා. මොකද මොකද උනේ කියලා කමඨාන් සුද්ධ කරනවත් කියන්න බෑ. මොකද කවදාකවත් ගිය ශේෂ්ත්‍රයක නෙමෙයි හැතරෙන්නේ. ඒ නිසා ආස්වාද ප්‍රසවාසයට දාපු ලිංගිය ලිංග නිමිත්ත සංඥා උද්දේශ තේරමත් ගිලිනවා. ඊට දැන් මම මොකද උනේ කියලා සමහරට විනාඩි ගාණක් නිින්ද ගියා වගේ එකපාරට ඉඳගෙන දින්නේ හිටගෙන දින්නේ හොයන්න බැරුව යනවා. කොච්චර වෙලා හිටියද කියලා වේලාව පිළිබඳව සංඥාව ගිලිහෙනවා. කාලය පිළිබඳව, දේශය පිළිබඳ සංඥාවක් ගිලිහෙනවා. මොකද උනේ කියන්න බැරි වෙනවා. ආනේ தත්වෙදී ඒ සාමාන්‍යයෙන් ඇහැට පෙනෙන රූප නෙවෙයි හිතට වැටෙන රූප කනට ඇහෙනා වගේ හිතින් හදාගන්න මේ චිත්ත, ශබ්ද, ගන්ධ, රස, පහස ඒව කොහොම අපේ ගබඩාවේ තියෙන අපේ මතකයේ තියෙන දේවල්. ඒව ඒ වෙලාවේ දෝර ගලන්න පටන් ගත්තා ඒවා තෝරන්න ගත්තොත් ආයසරයක් විඥාණයට පණේ. ආයසරයක් විඥානයේ උසාවියක් පටන් අරගෙන ඉතින් විනිශ්චයකාරයක් වෙන්න පටන් ගන්නවා. මෙන්න මේ ගෙවම් කරන වැඩ පිළිවෙලට ගියොත් ඒ රූපයත් නාම රූප දෙකත් නාම රූප දෙක වෙන් කරලවත් අඳුරන්න ඕනේ නෑ. වෙන දෙයකට යන්න ඇරියොත් එතන තමයි ඒ නාම රූප නිරුද්ධ වීමක් සමග ඒ විඥානයාගේ නිරුද්ධ වීමක් මේකේ සාමාන්‍ය වශයෙන් ගිනහැර දක්වන්න පුළුවන්. ඒක සාමාන්‍යයෙන් කියන්නේ මේ ඇහැ අරගෙන ශබ්ද නැත්නම් මේ දිනදා ජීවිතය අපි අසතියෙන් කියලා තුම නැත්නම් අසුතත් පුතඥයා රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ දකිනකොට හරි අමාරුයි අපිට මේ දකින්න රූපයන් පිළිබඳව මේ මේ රූපය කොහොමද මේක මට මොන තණ්හාව නිසාද මේ වෙලාවේ මේ රූපේ මට ආවේ මේ රූපයෙන් ගැලවීමකින් මට කොහොම නිවන් ලබන්න පුළුවන්ද ඒ සඳහාති මාර්ගය කොහොමද කියලා හරි අමාරුයි ඇහැ කන දිවනාසේ ඇරිලා තියෙන අසත්‍යමත් වෙලාවේ අසුතුත්වත් පුතක් යනට මේකේ ගැලවීමක් හොයාගන්න. නමුත් මේ ධම්මටිටි කියන අවස්ථාවට යනකොට අපි දැන් ප්‍රයත්නයකින් එහෙම නැත්නම් භාවනාවකින් ආයාසයෙන් ඇහැකන දිවනාසයෙන් එන සංඥා කපලා නැත්නම් අරමුණු නතර කරලා එක ආස්වාස ප්‍රසවාස බෙලා ඒකත් ගෙවන් කෙරුවට පස්සේ දැන් ඇතුළට එන්න හදන මේ දේවල් හුදු මනෝමය දේවල්. ඒ මනෝමය දේවල් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා කියන එක හොඳ ඥාන ශක්තියක් ඇති කෙනාට නැත්තම් ධර්මයේ ගැඹුරින් අවබෝධ කරන එකට ඇස් දෙක බලාගෙන ඉන්නකොට පේන රූප මම නෙවෙයි මගේ නෙවෙයි කියනකට වඩා මෙතන ඥාන ගෝචරයි ප්‍රඥා ගතිකයි ඉතින් ඒක නිසා එව්වට සැලසුම් කරන්න හදන එක තමයි කියන චින්තාමය ඥාන ප්‍රත්‍යක්ෂයේ ඉක්මවල යන්න හදන්න හදනවා කියන ඒක කරන්න වෙන්න දෙන්න එපා මේ වෙලාවේ අනිච්චන් දුක්ඛන් අනත්තන් කිව්වත් විඥාණයට ආය පණේ අමං අයියෝ මට අසුභ භාවනා කරන්න බැරි නෝනේ බුද්ධානුසතිය කරන්න බැරි නෝනේ මට මෛත්‍රී කරගන්න බැරි නෝනේ මේ සේරගෙම කරන්නේ අර පණ නැතිලා යන විඥාණයට ආයේ විශාල සුදුරෙද්දක් කියලා ආසනයක් පනවලා උදව් කෙරුවා වගේ. ඒ වෙලාවේදී ඒ ගෙවම් කරන්න නම් මෙතන මේ කතා කරන්නේ ඇහැට පේන රූප නෙවෙයි භාවනාගේ හොඳට සංසිඳනකොට හිතට වැටෙන රූප જાතියක් තියෙනවා හිතට වැටෙන ධර්ම ශබ්ද වගේක් තියෙනවා ගන්ධ රස පහත් වෙනවා අන්න ඒවටවත් ලෑස්තිලා ගියොත් අපිට අවස්ථාවක් හම්බ වෙයි ඒ රූප රූප සංඥාව ගෙවිලා ලොකු හිස්තනක් තියෙනවා ඒ හිස්තරදී පාළු ගතිය තනි ගතිය එනකොට මේක මංගල ලක්ෂණයක් විදිහට දකිවි විඥාණයට නඩු නෑ දැන් මේ එන දෙයට නම් වණන් කියන්න බෑ මේ කියන රූප වලට සංඥාවල් රූප සංඥාව පටමන් දින්න බෑ මොකද අපි දන්න ශේෂ්ඨය වගේ විලා ඉවරයි අන්නේ වෙලාවේදී මේ අලුතෙන් රූප සංඥා කරන්න නැතුව මේ යන්න පුළුවන් නම් ඒ වෙලාවට එන සංඥාව තමයි න සංඥ සංඤී න විසංඥ සංඤී නෝපිය සංඤී න විභූත සංඤී ඒවන් සමේතස්ස විභූති රූපං මෙන්න මේ විදිහට භාවනා හසුරන්න පුළුවන් එකනට රූපේ විභූත වෙනවා රූපේ තිබුණට අඳුර ගන්න තියෙන ලේබල් ටික හැරෙනවා සංඥා නිදානානි පపంచ සංඛා මේ රූපේට දාන සංඥා ටිකෙන් තමයි අපි සංසාරයට බැඳෙන්නේ ප්‍රපංච කියලා මෙතන අදහස් කරන්නේ සංඥා තණ්හා වශයෙන් මාන වශයෙන් දිට්ටි වශයෙන් අපි ඒ වගේ අපිට අදාළ භාවයක් තියෙන නිසායි අපි මේ තොගෙන් එක රූපයක් මොකක් හරි අල්ලන්නේ. ඒ සද්දය අරගෙන කියනවා නෑ මේක නම් මගේ මැරිච්ච අම්මමයි ඇවිල්ලා කතා කරේ. මේක නම් කනට කියලා කතා කරුවා වගේ මට කිව්වා අහවල් මන්ත්‍රය කියලා ගියා නැත්නම් රතන සූත්‍රය කියලා ගියා නැත්නම් කර්ණිමිත්‍ර සූත්‍රය කියලා ගියා නැත්නම් බැලලා ගියා කියලා මොනවා හරි දෙයකින් අර කීකේ එකක් තෝරනවා. එන්නේම නොකර ඉන්න නම් මේ ප්‍රපංච සංඥා සංඛාවන් නැති කරන්න මේ සංඥාව නැති කිරීම ගැන ඔය අපි සාකච්ඡා කරන මේ දවස්වල බෙල අපි බර්ලස් කමිටු ගියාම උපාදාන පරිවර්ත සූත්‍රය කියලා සූත්‍රයක් සාකච්ඡා කරනවා. අනේ සූත්‍රයේදී සර්වචනාංශය දේශනා කරනවා යම් කිසි කෙනෙක් මේ අවස්ථාවේදී හෝ වේවා මෙහෙමයි මේ රූප හටගන්නේ. රූප හටගන්නේ කියන්නේ මේ විඥානයත් ගෙවෙමින් පවතිද්දී රූප සංඥාවත් ගෙමෙන් පවතිච්චි විවිධාකාර දේවල් අපට ඇහැට කණ්ඩ පේන්න වගේ මතුවෙනවා. ඒ මතුවෙන දෙයක් අපි දෙයක් යමක් දෙයක් බවට පත් කරගන්න ඒවට කොහෙන් හරි කෑදරකමක් තියෙන නිසා තමයි. දෝරේ ගලනවා ගලන එකක් විතරක් අපි අල්ලන්නේ තණ්හාවක් නිසා තමයි. ඒ නිසා මේ වෙලාවේදී කොච්චර ඇතුළට ගැලුවත් මේක මම කියන්නේ නැතුව මගේ කියන්නේ නැතුව ආත්මය කියන්නේ නැතුව ඉන්න පුළුවන් නම් කවදාකවත් කෙලෙසෙන්නේ නැහැ. එහෙමනම් ආය රූපයන් රූපයක් බවට පත් කිරීම අවශ්‍ය කරන තණ්හාව සංසාරට බැඳින තණ්හාව පිළිබඳව අපිට මේ විදුලි අත ගන්න රබර් ග්ලව්ස් එකක් දාගෙන අත ගන්නවා වගේ බේරෙන්න පුළුවන් තනක් තියෙනවා. එතකොට අර හිස්තන දික් වෙනවා. නිරුද්ධ භාවයේ එන්නෙන් දික් වෙනවා. මේ දික්වීම සඳහා කුමක් කළ යුතුද? ඒකට තමයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ. මේ දික්කිරීම කඩන්න කරන්නේ මොකද්ද? ඒක තමයි මිච්ඡා ප්‍රතිපදා වෙන්නේ. එහෙම නැත්නම් මිච්ඡා දිට්ඨි වෙන්නේ. මෙන්න මේ විදිහට රූපය පිළිබඳ මේක රූපයයි, මේක රූපයට සමුදේ නැත්නම් තෘෂ්ණාවයි. ඒක නැති වෙච්චාම පස්සේ හම්බෙන මේ විවේකය තමයි මේ නිවන කියන්නේ මේ අවස්ථාවේ හැටියට නැත්නම් ධම්මටිටි වතයෙන් ඉතරාඩිට නිවනේ සංඥාවයි මේ මේක දිගට පැවැත්වීම සඳහා ගන්න ප්‍රයත්නයටයි මධ්‍යම ප්‍රතිපදාව වෙන්නේ කියලා යම් කිසි කෙනෙකුට ඒ රූපයන් පිළිබඳව පැවතිය යුතු ආකාර දක්වා නම් බුදුන් කියනවා සුපටිපන්නයි කියලා. එයා යථා පිළිපැදිල්ල පිළිපැදපු කෙනෙක් කියලා. යේ සුපටිපන්නෝ තෝසෝ සුවිමුක්තෝ. ඒ යථා පිළිපැදීම එතනදී මධ්‍යම ප්‍රතිපදාව ක්‍රියාත්මක කළා. යථා ලෙස පිළිපැද්දනම් එයා මනා මිදීමකින් මිදුණයි කියලා. එහෙම මිදුණා නම් එයා ධර්මයේ ස්ථාවරයක් ලැබු කෙනෙක් කියලා කියනවා. ඒ ධම්ම විනීයේ ගාධන්ති කියලා කියනවා. ධර්ම විනී යාට ස්ථාවරයක් ලැබෙන නැත්නම් එයා ධම්මටිකියක් ලබනවා කියලා. ඊට පස්සේ ඒ විදිහටම ඒ පාඩ ටික සඳහන් කරලා යම් කිසි කෙනෙක් ඒ වගේ රූප රාශිය ඇතුළට ඉන්න හදන වෙලාවේදී මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා කියන්න තරම් ප්‍රතිබල ශක්තිය තියෙනවනම් කියන්න තරම් ලෑස්ති වෙලා යනවනම් එයා උපාදාන කරන්නේ හදාගත්ත පිරිසිදුව කෙලසගන්නේ මේ දොවාගත්ත කිරි ටිකට මුත්‍රා දාගන්නේ ගොම දාගන්නේ මේ අනාකූල ප්‍රවාහය ආකූල කරගන්නේ මේ පිරිසිදු දියට පෑදී දියට බොරදී එක් කරන්නේ නැහැ. අන්නේ එක් කරන්නේ නැතුව අනුපාදාව ලැබුණා ඒ පුද්ගලයා සුවිමුත්තයි බේරුණා ඒ පුද්ගලයා කේවල தත්ත්වකටපත් උනායි කියලා බුදුහාමර එතෙන්දි සඳහන් කරනවා. තේ කේවලිනෝ කේවලිනෝ කියලා කියන්නේ තවත් එක්ක ගලපන්න බෑ. ජීවිතේ පළවෙනි වතාවට එයා හුදු හුදේ කලා එහෙව් தත්ත්වකටපත් වෙනවා. මෙතෙන්ට ගියාට පස්සේ තමයි යාට අවස්ථාවක් හම්බෙන්නේ මම මේක තව ඉස්සරහට දියුම් කරලා නිවන් ලබනවද නැත්නම් බුදු අම්මේ කියන අපව ගෙදර යනවද මේක ඕනේ නෑ මට මීට වැඩි හොඳයි බබාලත් එක්ක දුරු වෙලා බුදියන්න තියෙනවා නම් එහෙම නැත්නම් බඩ පුරව ගන්න තියෙනවා නැත්නම් රූප බලන්න තියෙනවා ශබ්ද බලන්න තියෙන සම්පූර්ණ අවස්ථා දෙක හම්බ වෙනවා දැන් මෙතෙන්ට ගිහිල්ලා මේක ස්ථාවර කිරීමේ කේවල தත්ත්වයටපත් වීමේ දොර ඇරලා ගන්න පුළුවන් තත්ත්වයක් වෙනකොට තවත් තවත් තියෙනවා මේකනම් නිවන ඔන්නෝක දියුණු කරන එකයි තියෙන්නේ. ඒ ඒ ආර්ය අෂ්ටාංග මාර්ග වශයෙන් මේක පිළිබඳ සම්මා දිට්ඨියක් ඇති කරන මේ බඳ බඳ සම්මා සංකප්පයක් ඇති කරන ඒ භාවනා පිට හිටියත් මොන විදිහේ වචන මම කතා කරන්න ඕනද මොන විදිහේ ක්‍රියා මම කරන්න ඕනද මොන විදිහේ ජීවන රටාවක් මම පවත්වන්න ඕනද කියලා සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව තීරණ පටන් අර ගන්නවා. මොකද මේක වරක් දැකපු නිසා ඊට පස්සේ යාට එනවා ප්‍රයත්නයක් එහෙම නැත්නම් සම්මා වායාමයක් මම කුමක්ද වර්ධනය කළ යුත්තේ කුමක්ද මර්ධනය කළ යුත්තේ කියලා. එතකොට තමයි සතිය හොඳ බලවත් නැත්නම් සුපතිට්ඨිත සතියක් වාටපත් වෙන්නේ. එතකොට එනවා සමාධිය. ඒ සමාධිය ඒ කිසිසේත්ම ආනපනේ නැහැ කියලා සැලෙන්නෙත් නැහැ. සකසංකා ගන්නෙත් නැහැ. නින්දට වටහන්නෙත් නැහැ. හයියෙන් හුස්ම ගන්න යන්නෙත් නැහැ. එයා දන්නවා මේක මේ ලෞකික සමාධියක යන්න පුළුවන් අසම සම සමාධියකට යන්න පුළුවන් කෙලවරක් කියලා. කේවල தත්ත්වයක් කියලා තේරුම් ගන්න. ඒ කේවල தත්ත්වයට යනකොට හුත්තට මතක තියාගන්න ගොළු වෙනවා. මොනම තාලකින්වත් මේක කාටවත් කියන්න බෑ. මොකද වචන පතය ඉක්මවනවා. ව්‍යාකරණ ඉක්මවනවා. අපි ඕනම දෙයක් කියන්න පුළුවන් ගන්නේ තව කෙනෙක් දන්න වචනයක් තියෙනවනම් තමයි. හරියට අර ආස්වාද ප්‍රසවාසයේ යම් තැනකට ආවට පස්සේ මැරිලා නැහැ ආස්වාද ප්‍රසවාසය නමුත් මේක අඳුනා ගන්න නිමිත්ත නැත්නම් යනවා වගේ අපි ලබන අත්දැකීමේ කිසිම සංඥාවකට ලක් කරන්න බෑ විඥානයකට ලක් කරන්න බෑ සම sannivedanaya කරන්න බැරි තැනකටපත් වෙනවා ඒක කේවලි කියලා කියනවා ඒක යම් දවසක යෝගාවචරය මේ බුදුහාමුදුරුවෝ පෙන්වන්න හදන ගැලවුම් මාර්ගයේ උමන් දොර දැනගෙන අනිමිත්ත විමුක්ඛය කියලා කියන්නේ නිමිති නොගැනීමෙන් මේක ගලවලා දාන එක. අපි යමකට අහුවෙන්නේ ඒක නිමිති කිරිල්ලෙන් තමයි. ඒ වෙනද සංඥා ගැනීමෙන් තමයි. ඒකට රූප සංඥාව කියලා කියන්නේ රූප සංඥා ගැනීම දිශා විඥාණය අවස්ථාවක් ලබනවා මේ නාම රූප දෙකක් ඇති කරගෙන යාට සෙල්ලම් කරන්න අවශ්‍ය කරන අඩුම කඩම ටික සකස් කර ගන්න. ඒ නිසා රූප තිබුණාට ඒ රූප අඳුනා ගන්න කියොත් මගේ කියා ගන්න ගොනොත් විඥානයේ කීප පැත්තකින් බඳනවා එකක් තමයි නාම රූප කියලා දෙකට ගන්නවා ඇතුළත පිටත කියලා ගන්නවා හොඳ නරක කියලා ගන්නවා හරි වැරදි කියලා ගන්නවා මේක වේවා මේක නොවේවා කියන ඉතින් හම්බ ගාලේ පැටලනවා වගේ දිගින් දිගට යනවා යම් තැනක මේ දෙයක් යමක් බවට පත් කරගන්න නැතුව ඒ විදිහටම තියෙන්න ඇරලා මේ ධම්මටිච ඥානයේදී දැනගත්තොත් මේ හිස්තන පුරවන්න දෝරේ ගලන දේවල් මට ප්‍රේමයටවත් මගේ න්‍යාය පත්‍රයට එන එකක් නෙවෙයි. ඒක මේ භවයේ පැවතීම සඳහා කරන කෙලෙස් ධාරාවක්. නැත්නම් ආශවනුසේ ධාරාවක්. මේ කෙලෙස් තියෙන තාක්කල් අපි කර්ම රැස් කරනවා. ඒ කර්ම රැස් කරන තාක්කල් අපිට මේ විපාක වටයක් එනවා. ගෙවන්න වෙනවා. මේ එන ධාරාව ධාරා වශයෙන් නැත කරන ඒක මේ හසුරවන්න යන්නේ නැතුව ඒකේ මුල මෙහෙමයි මැද මෙහෙමයි අග මෙහෙමයි බලනවා මිස මේක මම මාගේ කියා ගන්න තු යන්න පුළුවන් වුණොත් ඒ පුද්ගලයා ඇස් දෙක අරලා සාමාන්‍ය සත්‍යයෙන් ගත කරන කොටත් තේරුම් ගනි මම නිවනක් ලබන්න ඕනේ නම් මේ බාහිරේ තියෙන දේවල් එක ගැටිලා බාහිර තියෙනට දොස් කියලා හරියන්නේ ඒ ඒව කොහොමද මම ඒවට එක්ක සම්බන්ධීතාවය පවත්න්නේ කොහොමද මේවත් එක්ක සම්බන්ධීකරණය කරන්න කියන එක විශාල ප්‍රශ්නයක් වෙනවා. ඒ ප්‍රශ්නෙට උත්තරේ වශයෙන් බුදුහාමුදුරෝ දීපු ආර්ථික විද්‍යාව තමයි මේ ලෝකේ තියෙන දේවල් ප්‍රයෝජන සලකලා පාවිච්චි කරන්නට කවදාකවත් ප්‍රයෝජනයක් මල අතිශෝක්තියකට යන්න පටන් ගත්තොත් සුඛෝපභෝගයට යන පටන් අරගත්තොත් අපි ඒ කාන්තෙන් මස් කඩේල්ලපු කොක්කේ වගේ මක්පිඩුවක් වගේ මස් කඩේල්ලපු අපි කොක්කේ එල්ලෙනවා අපි ප්‍රයෝජනෙ සඳහා පාවිච්චි කරන දෙයියෝ අපිත් එක්ක විරුද්ධ වෙන්නේ නැහැ. බ්‍රහ්මයා අපිත් එක්ක විරුද්ධ වෙන්නේ නැහැ. පරිසරය අපිත් එක්ක විරුද්ධ වෙන්නේ නැහැ. බාහිර ලෝකෙ කෙනෙක් විරුද්ධ වෙන්නේ නැහැ. අපි ලස්සන ආදර්ශයක් ලෝකෙට ඉදිරිපත් කරනවා. ජීවත් වෙන්නයි මේ කන්නේ. ඛණ්ඩ ජීවත් වෙනව නෙවෙයි. ජීවත් වෙන්නයි මේ කන්නේ කන්නතු කරන්න බෑ. ඒකේ මේ විලි වහ ගන්නයි අඳින්නේ කාටවත් කාමකෝ පෞසන්න නෙවෙයි. නොතෙමේ ඉඳයි ගයක් හදන්නේ. එහෙම නැතුව මේ ආඩම්බර පාණ්ඩ නෙවෙයි. ආන්නේ විදිහට චීවර පිටපාත සීනාසන ගිලම් පස පිළිබඳව ප්‍රයෝජනීය සලකලා එහෙම නැත්නම් ඊකට තවත් වචනක් තියෙනවා මේ උපයෝගීතාවයේ පමණයි. මේ දේවල් වල තියෙන අදාළ භාවයේ පමණමයි තියෙන්නේ. ඉන් එහාට දෙයක් නැහැ. ඉන් එහාට දෙයක් තියෙනවා නම් ඒක සුද්ධ කෙලෙසයක් කියලා හිතාගන්න. ඒකෙදී අර මේක ටිකක් කුළු ගන්න මෙන් විශේෂයෙන්ම කාලකාරාම සූත්‍රයේදී බුදුජානකසේ සඳහන් කරනවා මේ රූපේ ලෝකේ තියෙන රූපවල දික්ටා දට්ටබ්බං නමඤ්ඤති කියලා මේ පේන දෙයට එහා වෙන මොනම දෙයක්වත් නැහැ. මේ මෙනම গুপ্তතාවයක් හොයන්න යන්න එපා ගිය ගමන්ම මේ රූපේ අපිටම ආලවට්ටම් පානවා 64 මායම් පාන. ඔය පේන දේ පමණමයි ඕක තමයි දිත්තේ දිත්තමත්තක් කියලා කියන්නේ. අදිත්තං නමඤ්ඤති මේක බලන්න එපයි කියලා තරහ වෙන්නත් එපා. මේ ඉස්සරහා තියෙන රූප අනේ නොදකින් කියන කතාවකුත් නැහැ. ඒව එන්නේ හේතුඵල ධර්මයක් අනුව මේකේ මේ පේනවට එහා මොනවත්ක්ත්ම ගන්න දෙයක්. දිත්තා දට්ටබ්බන්න මඤ්ඤති අදිත්තම් මඤ්ඤති දට්ටබ්බන්න මඤ්ඤති අනේ මේන් යහා දැකිය යුතු දෙයක් මේ ලෝකේ තියෙනවා කියලා මම අතෙන්ද කියලා බලන්න ඕනේ මෙතෙන්ද කියලා බලන්න ඕනේ කියලා එහෙම බලන්න මොනම දෙයක්වත් තථාගතයන් වහන්සේ නැහැ කියලා. අන්න එහෙම බලනකොට බලන මිනිහෙකුත් නැහැ කියලා කියනවා මෙතන. උදාහරණයක් වශයෙන් කියනවා අපි හොඳට මේ හිත තැම්පත් වෙලා ආනාපාන සංසිධීකන යනකොට ඔන්න ආලෝක සංඥාවක් මතුවෙනවා කියමු. මේක පටිභාග නිමිත්තද උග්ඝහ නිමිත්තද එහෙම නැත්නම් මේක අර්පණ සමාධි කියලා එක මනින්ද ගිය ගමන. මේකට මම කොහොමද පිහිටන්න ඕනේ? ඒ කියන අහුවෙලා ඉවරයි. එහෙම නැත්නම් බුදුහාමරෝ දැක්ක අයියෝ බුදුහාමරට හම්බෙච්චලා ගමට අහනක් ගන්න බැරුණානේ කියලා ඉතින් කනගාටු වෙනවා. ඉතින් ඊට පස්සේ අනිදාසත් බුදුහාමර කියනවා අනේ හාමුදුරනේ වඩිනු මැනවේ මට ගමට අහනක් දෙනු මැනවේ කියලා. ඉතින් කවදාකවත් මේ දැකිය දෙයි ඔයිට එහා බලන්න දෙයක් නැහැ ඔච්චරයි. අනිදාසේ බලන්න ප්‍රාර්ථනා ගන්න දෙයක් ඇත්තෙත් නැහැ. මේක දකින්න එපයි කියන්නත් එපා. භවනා කරනකොට අනේ බුදුහාමර පේන්න එපයි කියලා එහෙමකුත් නැහැ. ඒ වගේම මෙතන බලන්නේක් නැහැ. දැකීමක් තියෙනවා. දරුවෙකුට නම්බු කරන්න කෙනෙක් නැහැ. ඉතින් මේවා සාමාන්‍ය ව්‍යාකරණ විරුද්ධ පද වගේක්. ඉතින් සරුවචනාංශේ කාලකාරාම සූත්‍රයේ සඳහන් කරනවා තත වූ තථාගත වූ හුදු වූ උදිකලා වූ සරුවචනාංශේ දැකීමේ දැකිය යුතු ඊට එහා දැකිය යුතු දෙයක් දැක්කෙත් නැහැ. මේ දේවල් නොදකින්න පතන් කියන්න යන්නෙත් නැහැ. මේ එහා මට අනේ මං අවල් දෙයක් දැක්කේ නැහැ කියලා කනගාටුකොත් බුදුහාමරන්ට නැහැ. මම දැක්කා කියලා දෙයක්වත් නැහැ. මේ දකින්නෙකුත් නැහැ. එහෙමනම් ඒ දැකීමෙන් අපි කෙලෙසෙන්නේ මේක අමාරුයි ওই ධම්මටිචි අවස්ථාවේදී ආනාපානේ ගෙවන් කෙරුවට පස්සේ හොල්මන් ටික දිහා මේක ওই පේන මායාවල් ටික දිහා මේක කටයුතු කරන එක ඥානවන්තයට හැකි වෙයි කියලා හිතලා මම මේ කතා කරන්නේ. හැබැයි ලෑස්ති වෙලා යන්න ඕන. මේලාදී 18 සංඥා එනවා. බහුරු කෝලම් පානවා. 64 මායම් පානවා. හ්ම්. අදීට අර බුදුහාමුදුර අර මාරේ ඇවිල්ලා ගියාට පස්සේ ගෙදර ගියාට පස්සේ ආවලු දూరు තුන් දෙනා මොකද තාත්තා අප්සෙට් එකක් කාලා කිව්වා. ඒගොල්ලෝ සරුවචනාංශේ ඔන්න මෙන්න බුදු වෙන්න මම ගිහලා දහංගට තේරම දැම්ම පෙරතුණා කියලා. අයියෝ සිම්පල් නේ කියලා මේ තුන් දෙනා ඇවිල්ලා තියෙනවා. ඇවිල්ලා තන්නරති රංගා. තුන් දෙනා නටන්න පටන් අරගත්තා. තණ්හා මේ රති රඟන්නා තණ්හාව යන්නා රඟා ගී ගයන බුදුරජාණන් දැස් දෙකවත් තරලා බලුවේ නැහැ. ඉතින් අර ඕල්ලෝ අඟර නැටුම් කොළ වට්ටක් නැටුම් උඩ නැටුම් උඩ නැටුම් පල්ලෙහාට නැටුම් සේරම දැම්මා බලන්නේ බලන කෙනෙක් නැහැ. එච්චරයි. ඔච්චර තමයි ඔය ඔක්කොම ඇහි ඇස්පිල්ලෙම සෙල්ලම තියෙන්නේ. ඇස්පිල්ලෙම ඇරියා නම් ඉතින් වෙන ලෝකයක්. එච්චරයි කරන්න තියෙන්නේ. ওই සෙල්ලම තමයි බුදුරජාණන්සේ බුදු වෙලා මේ බුදු වෙන්න ඕන මෙන්න කියලා මේ ඔය ගීගේ අතාරින දවසේ ඉස්සලා දවසේ යුද්ධ දනජුරුවන්ගේ බත්තට උපලබන නාටිකාංගන වල නටන්න පටන් ගත්තානේ. නටන්න පටන් ගන්නකොට බලහන් හිටියා ඔන්න ඔක්කොම නටන බලද්දි පිටි පැත්තට හැරිලා මුදිය ගත්තා. දැන් කාට පෙන්වන්නේ? අරගොල්ල කරපදී එතනම වැටලා ඒ සංගීත භාණ්ඩ උඩම විලි වහ ගන්නත් විජයග්‍රන්තෝ කුණු කෙල පෙරාගෙන වැක්කිරීගෙන ඉන්නකොට හැරිලා බලනකොට අන්න නාඩගම දැක්කා. උණ්ඩ උඩින් තමයි පැනලා ගියේ දුෂ්කර ක්‍රියා කරන්නේ. ඒකට උඩින් තමයි තියෙන නටන නාඩගම නොදැකිය යුත්තක් කියලා හිතන්න එපා. ඒකට බහිද කරන්න එපා සුද්ධෝදන රජුට සල්ලි දීලා මේ කත වැඩක් කරයි කියලා. නැත්නම් මාර්යා මේ දුවල තුන්දර ඇවිල්ලා මාව. ඒක ඒක නොදැකිය යුත්තක් හිතන්නත් එපා. මේ එහා මේකේ දඟින්න දෙයක්වත් නැහැ, දැකිය යුත්තකුත් නැහැ, බලන මිනිහෙකුත් නැහැ. ඉතින් මේිට වැඩිය මං හිතනවා තියනවායි කියලා හිතනද ක්‍රමයක් මේ ප්‍රකාශ කරන බැරි දේ ප්‍රකාශ කරන මේට වැඩි වචන නැහැ. අපිට අද මේ මට මේ වගේ දෙයක් කතා කරන්න හරි ශක්තිය ලැබුණා ඇත්තටම අර ඒ කටුකුරුන්ද ස්වාමීන් වහන්සේගේ තියෙන මේ අර්ථ විග්‍රහය ඒ දිගේ තමයි මාත්මේ ඉස්සරහට යන්නේ ඒක කාටත් විවෘත දෙයක් නමුත් ඒ ස්වාමීන් වහන්සේ පාව පිළිගන්නවා මේක මහා නිදාන සූත්‍රයේදී සර්වඥාන්සේ දේශනා කරනවා මේක හරියට තේරුම් ගත්තොත් අනිවාර්යයෙන් මේ මිනිස්යායි ධම්මක්ටි කියට අඩු ගන්න ඇවිල්ලා තියෙන්න ඕනේ. ඇවිල්ලිවලා නිවනට නැමිච්ච මිනිහට තමයි මේක මේකේ රසයක් තේරෙන්නේ. මේක බුදුහාමුදුරුවෝ කියන්නේ කවුද කියලා තේරෙන්නේ. එහෙම නැත්නම් මේ ධර්මයේ කියන එක නෛර්යානිකත්වයේ තේරෙන්නේ. ඒ වගේ මම මේ කරන්නේ පුංචි කැපකිරීමක් නෙමෙයි සියලුම රුචර්ජකම් පාවාගෙන. මගේ සියලුම පෞද්ගලික ලක්ෂණ ලකුණු ඔක්කොම පාවා දෙනවා. කොච්චර දුරට කියනවනම් ඉදිරියට පැමිණෙන කිසිම රූපයක් මේක හොඳයි නරකයි හරි වැරදි ධාර්මික අධාර්මිකයි යුක්ති අයුක්ති කියන මොනම සංඥාවකට අල්ප වෙන්නේ නැති වෙලාවකටපත් කරලා ඒක පුළුවන් තරම් හිතේ පවත්නවා නම් ඒකේ තියෙන නාම රූප හොල්මනක් ඇති වෙනවා ඒ දෙක වෙන් කිරීමෙන් වාසය ලබන විඥාණයට අවස්ථාවක් නැතිනවා. අන්න ඒ தത്വෙට කියනවා කේවල தത്വය කියලා. අනපේක්ෂිත தത്വයක්. සාපේක්ෂ නැහැ. ඒ නිසා ඒකට දාන්න වචන නැහැ. සංනිවේදනය කරගන්න බැරි වෙන නිසා ඒ නිසාමත් කොටු වෙච්ච බවක් තේරෙනවා. උදේකල වෙච්ච බවක් තේරෙනවා. පහළ වෙච්ච ගතියක් තේරෙනවා. ඉතින් ඒක මංගල ලක්ෂණයක් වශයෙන් දැක්කොත් ආ මේක තමයි බුදුහාමුදුරුවෝ මේ නිබ්බිදා ඥානය කිව්වේ කියන මිස සලුවක සාදාලා නැගිටින්න යන්නෙත් නැහැ. හිත නින්දට වැටෙන්න දෙන්නෙත් නැහැ. කලකිරීමක් ඇති කරගන්නෙත් නැහැ. ඒ එකම තමයි. අපි මේ දැන් දකින්න දෙයම තමයි. ඒක පිළිබඳව ඒ යහ දැක්ම පුළුල් දැක්ම ඇති කරගෙන යන්නයි බුදුජානනාංශ ඉස්සලා ගිහිල්ලා මේ කියන්නේ මේ යනකොට උඹට මෙන්න මේ තැන්වල බොරුවල්වල් තියෙනවා මේ මේ තැන්වල අහුවෙන්න පුළුවන් ලෑස්තිලා යන්නේ කියලා ඒ ධම්මටිටි අවස්ථාවේදී හොඳට සත්‍ය සමාධිය මේක දැකගත්තොත් එළිය ඇස් දෙක අරගෙන ඉන්න වෙලාවේ තේරෙයි අපි මේ ලෝකේ අගය කරන්න හදනවයි කියලා කියන්නේ නැත්නම් රස වින්දනය කරන්න හදනවයි කියලා කියන්නේ ඒ පඤ්ඤ රිලවුන්ට ඉනිමම් බැඳීමක් තමයි. රස වින්දනය කරන්න එපා ඒ නිසා මේ ලෝකේ එපයි කියන්නේ යන්නත් එපා. කිසිම දෙයක් අතිශෝක්ති කියන්නේ නැහැ. ඇත්ත ඇති හැටියෙන් කිව්වට කවදාකවත් පෞසිද්ධ වෙන්නේ නැහැ. නමුත් අපිට බැරිම දේත් ඒක. අපි කියන හැම දෙෙම අතිශෝක්ති කරන්න හදනවා. අතිශෝක්ති කියන්නේ බොරුවගේ මල්ලි කියලා හිතාගන්න. බොරුව කියනනම් කෙලින්ම අපාගාමී අකුසල කර්මයක් අතිශෝක්තියත් බොරුවගේ මල්ලි නිසා ඇත්ත ඇති හැටියෙන් කියන්න පුරුදු වෙන්න නම් ඇත්ත ඇති හැටියෙන් දකින්න පුරුදු වෙන්න මේ නාම රූප යම් තාක් බෙදී දක්වන තාක්කල් විඥානේ වාසි ලබනවා. ඒ නිසා මේක යම් තැනක ගෙවෙන තැනක් වෙනවා. ඒක හරියට දැනගෙන මේ සංඥාවගේ ගෙවි යෑමකින් මේක අපිට උල්ප ගන්න පුළුවන් වෙන්නේ. අන්න ඒකට ලෑස්ති වෙලා යනවනම් අපිට පුළුවන් වෙයි ඒ මේ ඉස්සල හොඳට මෙනෙහි කළ මෙනෙහි කරගන්න බැරි බව දැනගන්න ඕනේ. මෙනෙහි කරගන්න දෙයක් නැහැ. ආයි ඒක එහෙමම ගෙවෙන්න ඇරලා දුර්වල වීගෙන යන විරංජ දෙවිගෙන යන රමණය කිරීම බැරි වීගෙන යන මේ විඥාණයට හේමම ගිවම් කරන්න ඉඩ දුන්නොත් එතකොට අපිට තේරුම් අරගන්න පුළුවන් මේකේ දවසින් දවස ටික ටික ටික ටික ඉදිරියට යෑමෙන් අපිට කුසලතා දියුණු කරන්න. ඒ නිසා මේ කුරුක නැවතත් මතක් කරනවා පළවෙනි දේ කියන ආරම්භ කෙරුණට කිව්වා වගේ ඊටාත්ම ඒකෙන් මේකට දැන් මේකේ තියෙන විඥානයේ නිරෝධ වීමෙන් නාම රූප නිරෝධ වෙනවයි කියලා නාම රූප නිරෝධ වීමෙන් විඥානයත් නිරෝධ වීම ඒ ක්‍රමයටමයි විතර කරන්න තියෙන්නේ මේ දෙක කොච්චර එකිනෙකට යොහුසුලව සම්බන්ධ වෙනවද කියන කොයි එක ඉස්සර වෙනවද කියලා කියන්න බෑ නිකන් හරියට කියනවා නම් කිකිලිදී ඉස්සලාවේ බිත්තරදී ඉස්සලාවේ කියන ප්‍රශ්නේ අපිට මොන විදියෙන්වත් විසඳ ගන්න බෑ මේ දෙක කොයි එකද ඉස්සර උනේ කියලා ඒ වගේ කොච්චර ඉස්සරහට යන්න පුළුවන් පස්සට යන්න පුළුවන් ඒක මේ මේ වල් බල්ලෙක් ඇවිල්ලා ලණුවකට ගහපුවාම ඒ බල්ලු වැටියා කොච්චර විදිහට බෙල්ල කඩාන ඉස්සරහට යන්න හදනවද පස්සට යන්න හදනවද එහාට යන්න හදනවද මෙහාට යන්න හදනවද ආන්නේ වගේ තමයි මෙතෙන්ද හිත අහුවෙච්ච ගමන් හිත විශාල වෙහෙසකටපත් වෙනවා විවිධ දෘෂ්ටි ඇති කරගන්න හදනවා මෙතනින් ගැලවෙන්න අපි දෙන්න තියෙන්නේ පුළුවන් තරම් ඒක අරස කරලා ඒකෙන් ගැලවෙන්න මාර්ගයක් නෑ මේකෙන් ගැලවු මාර්ගය තියෙන්නේ මේකට හිත පුහුණු කිරීමෙන්මයි එහෙම නැත්නම් ශ්‍රද්ධාවෙන් වුණ දීමෙන්මයි කියලා යන්න පටන් අරගත්තොත් මේ ධම්මටිචි ඥානේ පහළ වෙච්ච එකනට කල යුත්තක් තියෙනවා නිවන සඳහා මොකද්ද කල යුත්තේ මේ පේන දේ භාවිත කරන්න ඕනේ බහුලීගත කරන්න ඕනේ දිගින් දිගට කරගෙන කරගෙන යනකොට මේක ක්‍රමයෙන් ක්‍රමයෙන් මිලාන වෙන්න වියලිලා වැටෙන්න විරංජනේ වෙන්න අභිරමණය නැතුව විරමණය වෙන්න පටන් ගන්නවා. ඒක අපි දකින්නේ සාමාන්‍ය ලෝකේ දඟන මුස්පේන්තුකමක් කියලා. කාලකණිකමක් විදිහටයි පේන්නේ. නමුත් ਸਰුවචනාංශය ඉතාමත් ප්‍රයත්නකින් තමයි අපි මෙතෙන්ට ගෙනියන්නේ. කින්දට පස්සේ ඒක දැක ගන්න බැරි නම් ඒ තාලෙට දැක් ගන්න බැරි නම් ඉතින් කියන්නේ ධර්මටිචයට ගියාට විඥායේ නිවන අපි අවගේ කරන්නේ අපි ආපහු අර පරණ බුදු මේ අගයන් ආඩම්බර වලට යනවා. ඒක දෙවැන්නේ එකකට සම්බන්ධ නැති බව හොඳට කෙනෙකුට තේරෙන නිසා මෙතෙන්ට යනකොට ලෑස්තිලා ගියා නම් අපිට දවසක පුළුවන් වෙයි මේ කඩාගෙන අපි ඇත්තම විමුක්ති කාමීන්ද අපි ඇත්තටම විමුක්ති සත්‍යකට කරන්නේ නැත්නම් මේ යන රැල්ලට අහු වෙලා භාවනා කරන කට්ටියද නැත්නම් මේ භාවනා කරලා විවිධ ගුණාංග දියුණු කරන්න හදන જાතියට නැත්නම් මේ නිවන සඳහා භාවනා කරනවාද කියන එක ධම්ම ටිකේ ඉඳලා නිවනට යන අතර වාරදී ලක්ෂ වාරයක් අපෙන් අහගන්න වෙනවා ඒක නිසා ධම්මටිචියට ඇවිල්ලා නිවනට යන මිනිස්සයාට උදාහරණයක් වශයෙන් කියන්න තියෙන්නේ මේ මදුරුවා ගෙදරින් එනකොට පවුලට කියලා එනවලු චටස් ගාලා සද්දයක් අහුනොත් රැට කැම තියන්න එපයි කියලා. එච්චරයි. ඒක තමයි නිවනට යන්නේ ගණාය ගෙදර යන්නම් කතාවක් බෑ. චටස් ගාලා අහුනොත් එහෙම ඉතින් කියන්න එපා. ඒ කියන්නේ වැඩේ සිද්ධ වෙලා තියෙන්නේ. එහෙම යනවා නම් ඔය එන කැස්ස කිඹිස්ස මොකද්ද කතා කරන දෙයක් තියෙනවා. ඔය එන කැක්කු පිපුරු ගැන කතා කරන දෙයක් නෑ. අඩු හරියට අර තිතියේ ඉඳලා තමන් විනිශ්චය කරා නම් මොකද්ද මේ කියලා තමන්ටම ලැජ්ජා ඇති වෙනවා. අපි මේ දෙන්න නිදහස්ව කාරණා ගැන. මම මේ කතා කරන්නේ ඇත්තට මේ මන්ද උත්සාහය කරන්නේ නෙවෙයි. මෙතෙන්ට ආපු එක නම්බු කරන්න දෙවන්නේක් බලාපොරොත්තු වෙන්න එපා. තමන්මයි ඒක ඉදිරියට ගෙන යාමේදී මේ අතිශ්‍රේෂ්ඨ වූ පාවා දීම කරන්න වෙනවා රුචි අරුචිකම් ටික. තමන්ගේ පෞරුෂත්ව ලක්ෂණ ටික ඒ මොකක්වත් සඳහන් වෙයි අපි පාවා දෙන්නේ බුද්ධ ධර්ම සංඝ කියන ත්‍රිවිධ සද්ධේය වස්තු ඉදිරි පිටයි. එහෙම නැත්නම් අපි මෙතෙක් කල් ගෙනාවු සීලය සාක්ෂි කරගන්න. ඉතින් ඒක සඳහා මේ ධර්ම කාරණා යම් ආකාරයෙන් හේතු වෙනවා නම් ඒක මම හිතනවා දේශනාවේ සාර්ථකත්වයට හේතු වෙනවා. ඒ බලාපොරොත්තු වෙච්ච විදිහට ඒකේ සියලු දෙනාටම ශ්‍රද්ධාව, වීර්ය, සති, සමාධි, ප්‍රඥා විහිස ඒකාන්තින් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් දේශනා මෙතන නැත කරනවා සිළු දිනාට සනසිමු දා වේවා කියලා ප්‍රාර්ථනා අපි පැයකුත් විනාඩි 15ක් විතර වගේ අරගෙන තියෙනවා දේශනාව සඳහා මම සුපුරුදු පරිදි ආරාධනා කරනවා කාට හරි මේ සම්බන්ධයෙන් කිව යුතු කළ යුතුමක් තියෙනවනම් ප්‍රශ්න කළ යුතු විවේචනය කළ යුතු අදහස් කරනවා කියලා ඉදිරිපත් කරන්නයි කරන හිත හරියට වෙහෙසෙනවා කියනවා. හිත විඥානයක් එකක්මද දෙකක්? එකමයි. හිත ගොඩක් වෙහෙසෙනවා කියන්නේ ඒ වෙලාවේදී භාවනාව හරියට යනවා වසන්න බෑ වෙහෙසයි මේක කරන්න බෑ හරියට කැලේ නිකන් ඇවිදලා හිට බල්ලෙක් ගැට ගැහුවා වගේ විඥානේ කොටු වෙනවා කොටු වෙච්චාම එක මොහොතක් තව ඉන්න බෑ ඇඟ නිකන් අච්චාර දැම්මා වගේ ලුණු දෙයි දැම්මා වගේ එපා වෙන වෙලාවක් එනවා ඒ තේරුම් ගන්න ඕන දැන් මෙයා කොටු වේගට ඉන්නේ දැන් මං කාටද උදව් කරන්නේ මෙයා නිදහස් කරලා ආයෙ පවන් ගහලා ආයෙ රටන අලුත් කරනවද නැත්තම් මේ හෙම්බත් වෙච්ච එක හෙම්බත් වෙන්න දෙනවද කියන එක ඒක ඒ ඒකට කියන්නේ අපි කියනවා නුරුස්නා ගතියක් පහල කරන පුදුම ඉදත් විඥානය දෙකම ඒ අවස්ථාවේ එකක් වෙනවා දේවත්තනේ කොයි අවස්ථාවත් එකයි ඒ වෙලාවේ තමයි තේරෙනවා භාවනාව යනවා සතියක් තියෙනවා ඉන්නත් පුළුවන් මුන්න විදියෙන්වත් ඉන්න බෑ. එපයිගෙම කියනවා. ඒක නිකන් මේ ඔය පූසණ්ඩ පූසෝ ගැට ගහපුවාම බාම්ම තේනවයි කියලා අහලා තියෙනවා. පූසෙක් ගැට ගහලා දැකලා තියෙනවා. බල්ලෙක් ගැට ගහුවා වගේම නේ පූසා. පූස කවදාවත් ගැට ගහලා හදන්න බෑ. ඌ ගැට ගහන උඩ පයින්වම අමතර බැටලා ගිහලා අන්තිමට උඩ මතයක් එනවා. ඒ කියන්නේ ආමන්දන අපේ අම්මා කියපු වචන ඔය බාම්මතේ කියලා කියන්නේ මන්දන මොකෙන් ආපු කද්ද කියලා. ඌට ආතපත නැතුව යනවා. බල්ලා ගැට ගහුවොත් නම් ටික කාලේ උපුරුදු වෙනවා. ඌසොත් එක්ක මේ වැඩේ කරන්න බෑ. ඒ වගේ මේ හිත විඥානයේ පිස්සු කියලා කියලා තිබුණ එක කොටු වෙනවා දැනගන්නකොටම අගේ පෙන්නනවා ලකුණු වගේක් වමන ඔක්කාර ගති, එපා කරන ගති ඒව නිකන් මේ මේ මොනවාක් නැහැ දීර්ඝ දෙමිල් කරනවා. ඒ වෙහෙස එනකොට දැනගන්න ඕනේ වැඩේ යනවා කියන එක. ඒ කියන්නේ මන්ත්‍රේ වැඩ කරනවා දැන් යකා බරල වෙලා ඉන්නේ. දැන් ආවේශ වෙලා ඉන්නේ. ඉතින් ඌ කතා කරන දේව භාෂාව තමයි ඒ වෙලාව. බැලුව බැලමට අපේ ප්‍රකෘති ස්වරූපේ නෙමෙයි තියෙන්නේ. පරියන්කේ හිටියට මොන්න විදියගෙන උඩත් කටු බිමත් කටු තමයි. කටු ගේක දැම්මා. කටු බෙරේ පෙරළුවා වගේ වෙහසක් එන්න පටන් ගන්නවා. මම හිතන මේක තමයි මේ මාර යුද්ධ කියලා. බෙලෑස්විලා ගියොත් තේරෙනවා. ඒකට මෙහෙමයි ඒකට උත්තරේ දෙන්නේ මෙහෙමයි. කුලකාන්තාව ප්‍රසූත වේදනාව විඳිනකොට ලැබෙන්නේ ඉන්න දරුවා නිසා තමයි මාතෘත්වයට පත් වෙන නිසා ඒ ඒ ප්‍රසූත වේදනාව කාට කියන්නේ? ඒ වේදනාව තරම් නැහැ කියනවා මේකට. ඒක රුණාට පස්සේ මාතෘත්වයටපත් වෙනවනේ. නැත්තම් මාතෘත්වයට එන්න බෑනේ. බඩදරුවෙච්ච පමණට මාතෘත්ව වෙන්න ප්‍රසූතියෙන් තමයි මාතෘත්ව වෙන්නේ. මේ ප්‍රසූත වේදනාව. මේ වේදනාව විඳපෙන්න තමයි ආර්යයන් වහන්සේලා කියන්නේ. ඉතින් ඒක නැතුව සිසේරියන් කරලා බබා ගන්න හදන්න යන්නයි මේගොල්ලෝ හිතන්නේ. ඉන්ජෙක්ෂන් එකක් ගහලා එහෙම ඒ වෙලාවේ මම අනිවාර්යයෙන්ම අවදීන් ජීවත් වෙන්න ඕනේ. ඒ එන දරුවා එන විදිහට විලි සංගේ නැතුව ඒ ප්‍රසූතියට ලෑස්ති වෙනවා. ඒක කරන්නේ තිඹිරිගේ. ඒ වගේ තමයි මෙතෙන්දී ඉතින් ඒ බබයි වැදෑමයි තේරම ගලවලා යන වෙලාව. ඒ වගේ දෙයක් මෙතන තියෙන මේ මාතෘත්වයටපත් වෙන්න විනිරුදාව ආවට පස්සේ ඉතින් වෙන කියන්න දෙයක් නැහැ මේ ලෝකේ සාමාන්‍ය වෛද්‍යවරු කියනවා මේ ඇට 16ක් එකවර කඩනකොට තියෙන වේදනාව වෙනවලු විලිරුදාවේ. ඇටයක් කඩනකොට තියෙන වේදනාවගේ 17 ගුණයක් 16 ගුණයක් එනවලු විලිරුදාවේ. පිරිමි කෙනෙකුට කොහොමඩක්වත් දරන්න බැරි වෙයි කියලා කියනවා පඬිතුකම් කතා කරන්නේ. ওই වීරත්ව පෞරුෂත්ව කර මොනවා තිබ්බත් පුරුෂයෙක් එක්ක වහකයි. එහෙම නැත්නම් ගහයි බණි. කරන්න බෑ පුරුෂයෙකුට කොහොමඩක්වත් දරන්න බෑ කියනවා. ඒකයි මේ මාතුත්වය කියලා බුදුන්ගේ මාතුගාම කියන වචනේ දීලා තියෙන්නේ ගරුකටයුතු චරිතයක්. මේ ප්‍රසූතිය කියන එක. ඒ වගේ දෙයක් තමයි මේ මෙතෙන්දි නිවනදීත් අර තමයි මෙතෙක් කල ආශ්‍රය කරන ආපු අනේ මේ මොකටද මම මෙච්චර දුක් විඳින්නේ? දුහන් කියන නිවන සඳහා. නිවන එපා නම් ගෙදර ගිහිල්ලා පරිප්පු කාලා බත් උයාගෙන ඉන්න එකයි තියෙන්නේ. නැත්තම් කියලා ඉන්න තියෙන්නේ රැයට කැම තියන්න එපයි කියලා. මම හිතනවා මම හිතනවා ඒක නිසා වෙන්නේ නැති ඕනේ භාවනා මධ්‍යස්ථාන ගියොත් 80%කට වැඩිය පිරිමි ඉන්නේ නිකන් සාමාන්‍ය උම්බලකට වලට ගන්න තරම්වත් පිරිමි නැහැ. නිකන් මොනවාරි පිළිගන්න ගන්න හරියක්වත් කවුරක්වත් පිරිමි කෙනෙක් නැහැ. මොකද ඒගොල්ලෝ නිවන් දැකලා වගේ ඉන්නේ නිකන්. දැනටමත් නිවන් දැකලා වගේ ඔය කිසිම දුකක් ගණන් ගන්නෑ. කාන්තාවන්ට අනිවාර්යයෙන්ම ආවේනික දුකක් තියෙනවනේ. එනිසා ඉතින් වෙලා තියෙන්නේ අද ඒ මූලාසෙන්ද ගන්න පිළිම කෙනෙක් වුණාට පස්සේ sannivedanaye බරපතල ප්‍රශ්න තියෙනවා. ඒක නිසා හරි අමාරුයි අපිට ඒ ਸਰවචනාංශලා මේක හොඳ ලස්සනට කියලා තියෙනවා. නමුත් කාන්තාවක් මේ වැඩේට ඇවිල්ලා කියලා දෙන්න පුළුවන්කම තියෙනවා නම් අද තියෙන අවශ්‍යතාවේදී ලකෝම ලොකු අවශ්‍යතාවයක් තියෙන්නේ මේ කාන්තාවන්ගේ தත්ත්වේ තේරුම් ගන්න. ඒ අපි කියන්නේ කොහොමද ඒකට කියලා කියන්නේ මේ අපේ අපේ ගෙදර ඉන්නකොට ඔය යම් යම් ප්‍රශ්න කතා කරනකොට අම්මා කියනවා උඹ ඵලයන් යන්නේ මේක ගෑනු ප්‍රශ්නයක් කියලා. ඒ පිරිමින්ට ඕනේ නැහැ කියලා අපි කියනවා කටතිය බලන්න දෙන්න එපා ඵලයන් යන්න කියලා. අපි එළවනවා. අනිත් වගේ මේකෙත් ඒ කාන්තාංග වැඩ කාන්තාංග වැඩ කරගෙන යන්න පුළුවන් නම් ලේසි වෙයි. නමුත් ඒ ප්‍රශ්න කියනවා. කෙසේ නමුත් මේ කාන්තාවන්ට හප්පල බලන්න ප්‍රධාන දුකක් තියෙනවා. ඒ විලි මොකද්ද සූත වේදනාව. ඒකත් එක්ක බලනකොට කාටද මේ කෙඳිලි ගන්නෙ? මොනවටද මේ කෙඳිලි ගන්නෙ? අර වල්පොල්ල මට වන්දක නෑ හාමුදුරන්ගේ නම මැටි වලන් ගැනීමෙන් සහ දරුවන් වැඩිීමෙන් සිංහල ගෑණිය කවදාවත් තෘප්තියටපත් වෙන්නේ නැහැ කියලා කියනවනේ. ඈ? ඒ කලිය මතකද? දරුවන් වැඩිීමෙන් ඈ? සැදීමෙන් දරුවන් වැඩිීමෙන් සහ මැටි වලන් තේරීමෙන් සිංහල ස්ත්‍රියව කවදාවත් මේ තෘප්තියටපත් වෙන්නේ නැහැ කියන්නේ. ඈ? ඔය එතකොට දැන් ඊ පෙරේද ආවා ඊමේල් එකක්. ව්‍යාග්‍ර දේනුව ප්‍රසූත වේදනාවේ දුක හොඳටම දන දෙයක් නිසා දෙවෙනි සැරේ ලිංගික සේවනයට කැමති නැහැ කියලා. එක සැරේලු වදන්. එදා දැනගත්තට පස්සේ ආය ව්‍යාග්‍රේ වලට කිට්ටු වෙන්න දෙන්නේ නැතිලු ඊට පස්සේ. එක සැරේයි වදන්නේ මොකද ඒ ප්‍රසූත වේදනාවයි එයා හොඳට අඳුරනවා. ඊට පස්සේ ආය දෙවන්නේක් දරුවා ඇදියට. ඒ දෙවන්නේ දරුවන් ගැන අපේක්ෂාවක් එයාගේ ඇත්තේ නැහැ. ඒ තරම්ම වේදනයි ඒක. ඒ නිසා ව්‍යාග්‍ර දින බොහෝ විට දරුවෝ කනවා. පැටව කනවා. ඒ තරම්ම ඒක මේ ජීවිත පැහැර ගන්න තරම් වෙනවා. ඒ නිසා මේ අපි ඇත්තටම මේ අපි මේ කතා කරන දේවල් සංසන්දනාත්මක බැලුවොත් නොකාපු පරිප්පුවක් නැහැ මෙතන. දැනනවා කාලා දීදී. අපිට ඕන දෙයක් මේක දැන් යොදන්න මේ දුක් ගන්න මේට වඩා අතිශ්‍රේෂ්ඨ දෙයකට කියලා නිවනටයි. අහවල් දේශන දන්නේ නිවනටයි කියලා හැම වෙලාවෙම ඒක දෝංකාර දෙන්න ඕන හිතට. මේ ප්‍රයත්නේ ගන්නේ අර දුර්ගම රජුගේ මාගේ මේ සටන උදේ පෞද්ගලික සඳහා නෙවෙයි ಜಾති ආගම සහ මේක සඳහා කියලා. ලබුසාන්ති කිව්වා පටලවාගෙන තියෙන්නේ කියලා. ඒ වනිගම් මේ දේශපාලන කතානේ. බුදුසසුනේ 1000ක් දිනවල වැඩි හොඳ උඹ උඹ දිනාගෙන. උඹ උඹ දිනාගන්නේ කොහේ රට රාජ්‍ය 1000ක් දිනවල වැඩි වෙන නිසා නිට්ටරෝම ඇයි මේ මම මේ මේ දුක් ගන්නෙ මොකටේ? ලාභෙටද සත්කාරයටද මුදල් සඳහාද නැහැ. මේ කේවල වූ තත්ත්වයක් වෙන්නේ. ඒකට ඇත්තට මේ දුක් විඳීම නිකන් අපිට පදක්කමක් වෙනවනේ. අපිට ලොකු ආඩම්බරයක් වෙනවනේ. එහෙම තමයි අපි මේ දුක චක්‍රීකරණය කරන්නේ. අපි නැවත ආයෝජනය කරන්නේ. ආයෝජනය කරමින් ඒකෙන් ඊට වැඩිය ශ්‍රේෂ්ඨ දෙයක් නිපදවන්න. අනාහලා නිවන් අවබෝධ කරලා තියෙන අය ඒකේම වගේ වේදනාවක් කරලා තියෙනවා. අපි ලොකු සංජී ඉන්න කාලේ කිව්වා සරුවචනාංශගේ බණ අහනකොට අට්ටිකත්වා මානසිකත්වා සබ්බං චේතසං සමන්වාහරිත්වා ඔහිත සෝතෝ ධම්මං සුණාති කියලා තමයි බුදුදහම කියන්නේ බණ ඇහිලේ සුතමේ ඥානෙ ගන්නකොට බුදුහාමුදුරු ඉස්රායිල් කරන සුතමේ ඥානෙ ගන්නකොට සෝතාව දහනේ පඤ්ඤා සුතමේ ඥානං කියලා කියනවා. ඒ බුදුන්සේකේ කිය නිකුත්න ඇලපිල්ල පාපිල්ල මොකක්වත් හැලෙන්න දෙන්නේ නැහැ. ඒක නිකන් හරියට ඩොටින් පේපර් එකට දින්ත උරා ගන්නවා වගේ උරා ගන්නවා. ඒ උරා ගන්නකොට එයාගේ ශ්‍රාවකයාගේ ගුණය පෙන්වන්නේ අට්ටිකත්වා කියන එකේ අර්ථය ගන්න ඕනේ. මානසිකත්වා. ඒ අනුව මනස මෙහෙවන්න ඕනේ. සබ්බං චේතසං සමන්න සම්බද්දං සමන්න හරිත මුල්ලු හදින්මයි. අය පරේ බන්නවා මේ බන්නවා වටපිටන්නේ වීතිවීමක් නැහැ. සබ්බං චේතසං සමන්න හරිත ඔහිත සෝතෝ ධම්මං අනුසනාති. කන නමාගෙන අර හාව අර මෙහෙම කන හරවන්නේ බල්ලන් දැන් මම බල්ලුවත් ලස්සන මෙන්න කනහනවනේ. ඒ බුදුහාමුදුරන බණ හරවන හින්නකොට වේදනාවක් ආවොත් මොනව කරයි කියලා හිතන්න පුළුවන්. බණ අහන ඉඳගෙන ඉන්න පරියන්කේ වේදනාවක් ආවොත් නඩියයිද මෙනිකේ. එතන තමයි වේදනාවන පසනාව වෙන්නේ. ඒ ඉරියව්වේ ආයේ මොකුත් නැහැ. ඉතින් මේ හිර වටගත්ත ලෙඩෙක් ඔපරේෂන් කරනවා වගේ බුදුනාථ ශ්‍රී ළඟට ගියාට පස්සේ බණ අහනකොට ඒ එතන ඒ හරියට මේ කාන්දමට ඇල්ලුවා වගේ නැත්නම් හරියටම ප්ලග් එකට ප්ලග් ටොප් එක ගැහුවා වගේ ෆිට වෙනවා. එතකොට sannivedanaye ඍජුයි. sannivedanaye නිකන් මේ මේ රේඩියෝ ටෙලිෆෝන් ලින්ක් එකකින් නෙමෙයි කතා කරන්නේ. කෙලින්ම වයර් එකෙන්ම යනවා. බොක්කටම. කෙලින්ම පෙකෙන වැඩහරා. එතකොට මේ බුදු ලොකු සාංශි කියන්නේ මේ ඉඳගෙන ඉඳිල්ලේ වේදනාව නොයනව නෙවෙයි. ඒ කිසිසේත් ගණන් ගන්නෑ. ඒකෙදී අපේ පසුකාන්නිප රසවාහිනී වගේ සංග්‍රහවල කියලා තියෙනවා බොහොම දුර බැහැරක ඉඳලා ඒ හාමුදුරුව යනවා මේ අරිවංශ සූත්‍ර දේශනාවක් අහන්න ඒක ඇඳාවේ ආයෙත් පටන් ගත්තා හේරුදේ 6 වෙනකම් යනවා. ඉතින් යනකොට විශාල සෙනඟ මේ මාතරද කොහෙද? ඒකට රජුරෝ ගල්තලාවක් පූජා කරලා තිනවා නිඳ ගන් දීලා තිනවා ඉතින් මිනිස්සු ඇවිල්ලා ඊළම්පස දෙනවා හාමුදුරන්ට උපස්ථාන කරනවා යනකොට ඉඳ ගන් දෙන්න නෑ පස්සේ බැද්දේ ඉඳ ගන්න. ඉඳ ගන්නකොට කොළඟ එකක්. ඇවිල්ලා කොළඟේ කරනවා. ඒ හඳෝ බොහෝමත්ම කැප කරලා ඉතින් යනවා. ගියාට පස්සේ දැනගන්නවා දැන් මේක විස නගිනවා. දැන් මම විස නැග්ගයි කියලා කෑ ගහුවොත් ළඟ ඉන්න කීප දෙනෙකුත් දඟලනවා. ඒ නිසා මම අන්තිම මොහොත දක්වා මේ බණ අහන්න ඕන කියලා අල්ල ගන්න පොළඟ අරන් පාත්‍රයට දාලා තවිගේ වහගන්න. වහලා පොළඟ පැත්තක තියලා භාවනා කරන බණ අහන. අහන්න අහන්න යනකොට මේ ආහඳුනන තේින ඇතුලෙන් මෙහෙම විස නගිනවා අරහෙන් බණ අහනවා දෙක කට කට කට කට ගිහිල්ලා අන්තිමට විෂ නැගලා උදේ වෙනකොට ඒ ආම්ලෝ බණෙන්ම කියන්නේ මට මතක නැහැ සෝවන් වෙනවද කියලා. පස්සේ ළඟ තියෙන පන්සලට යනවා. පන්සලට ගියාට පස්සේ කියනවා මේ අයිසුතුමි මම මේ බණ ඇහුවට මොකද සර්පෙක් කෑවා මට මොනක් කරගන්න හම්බුන්නේ නැහැ. ඒක නිසා කවුද වෙදෙක් ඉන්නේ කියලා. ඊට පස්සේ කියනවා විතු කතා කරනවාද මෙහි ඉන්නේ අර මහා වත පොළඟා. ඕක කෑවනම් ස්වාමීන් වහන්සේ ඉතුරු වෙන්නේ නැහැ. මෙන්න පාත්‍රය බලන් දෙන්නේ. එතකොට පාත්‍රය ඉනවා මෙච්චර විතරයි. අහන මොකද උනේ ඊට පස්සේ මේ කාපු තැන ඒ බණ අහනකොට මට තේරෙනවා කිව්වලු මේ මෙහෙන් විස නගිනවා. එහෙන් බණ ඇහෙනවා මොකටද අවධානය යොමු කරන්නේ? ඉතින් පොළොන් කාලා විස නගින කෙනෙක් ඒක තේරුම් අරගන්න ඕනේ. ඒක කොහොමද එන්නේ කියලා. ඒක ශරීරේ පැහැර ගන්න වේදනාවක් එන්නේ. ඒ විස. ඒ තියෙද්දි අරකට යනවා කියලා කියන්නේ ඉතින් ලිසෙමිසි කැපකිරීමක් නෙමෙයි. ඉතින් අන්නේ වගේ අපි නම් හිතන්නේ බුදුරජාණන් වහන්සේ දැක්කා බණ ඇහුවා සෝවාන් වුණා රහත් වුණා කියලා. මොකද සෝපාක ඇවිල්ලා අපිට කිව්වේ නෑනේ මොකද උනේ කියලා. වටාචාරාව කිව්වෙත් නෑනේ. කේමාව කිව්වෙත් නෑනේ. නමුත් ඒගොල්ලෝ දැනගෙන හිටියා මේ අවස්ථාව පැන්නොත් පොළඟ කාලා මැරුණොත් අනිවාර්යයෙන්ම අපාගත වෙනවා මේ විෂයට නගින්නේ. ඒ මොකක්වත් නෙවෙයි අහුවෙච්ච වෙලාවේ බනහන. ඒ නිසා හැම එකේම ඔය තියෙන කායනපස්සන, වේදනාපස්සන, චිත්තානපස්සන, ධම්මානපස්සන වගේ පොඩි ගුලි කරලා දෙන එකක් තියෙනවා ඒකේ. ඒ වෙලාවේදී කැපකිරීමක් තියෙනවා. ඒ කැපකිරීම බොහොම සාදරව කරන්න. බොහෝමත්ම තමන්ට හම්බෙච්ච වරමක් විදියට වගේ. තමන්ට හම්බෙච්ච අපි කියන වතක් වගේ. උදාහරණයක් වශයෙන් ඒ ඉන්න කාලේ ධම්මනිසන්ති හාමුදුරුවෝ කී කියා හිටියා මේ මාලිගාවේ දන්ත දාසුන් වහන්සේගේ වත හම්බුනොත් ඒ සඳහා ගන්න වෙහෙස අපිට කරදරයකට අහු වෙයිද කියලා. දෙපාන්තර නැගිටින්න ඕනේ කරන්න තියෙන වද අපි කොච්චර සතුටින්ද ඊහුඩ තියාන කරන්නේ ඒ වගේ තමයි මේක වතක්. හැබැයි වත හිල් කරගන්න එපයි කියලා කියනවා. වෙන්නේ ඕකයි. වත හිල් වෙනවා. එතකොට වත වෙන්නේ ඒක කරන්න ඕන දේව කාර්යයක් බුද්ධ කාර්යයක් වගේ no compromise. මොන්නම දෙයකටවත් නැහැ ප්‍රතිඵලات එක්ක ගනුදෙනුවක් අපේ. කරන දේ කරන එකයි තියෙන්නේ first class. එතකොට ඒකම ඒකම අපිට ලොකු ආඩම්බරයක් වෙනවා. ඒකම අපිට ලොකු ආඩ්‍යයක් වෙනවා. මොකද ලාභයකට සත්කාරයකට නෙවෙයි නිසාමයි ඒකේ නම්බුව තියෙන්නේ. ලාභය එතකොට ඒකේ ඉංග්‍රීසියෙන් කියන්නේ it become a prestige. අපි යටි මොකක්ක බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒකට ගෙවීමක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. නොවෙන නිසාමයි ප්‍රෙස්ටිජ් කියන වචනේ කොහොම සිංහලට දාන්නේ? මට දන්නේ නැහැ කියන්නේ. මොනම දෙයක්වත් අපි බලාපොරොත්තුවක් නැහැ. කරන එකේ නම් රාජකාරියකට වැඩිය දේවකාරයට වැඩිය උප්පරිම තාලෙන් කරන්න. ඒක කරන්න බෑ ධම්මටිචිතේ එන්නේ නැතු. එතකන් කරන්නේ ചാටුව තමයි. එතකොට අර නිකන් නයි පෙනේ පුඹනකොට ගැන්නියෝ ළඟ තියෙන කැබිලි ගට්ටක් කරගෙන උසලා පෙන්නනවලු අර පෙනේ වගේ. ඒ වගේ තමයි යෝගාවචර වෙන්න හදන කාලේ නිකන් නයි පෙන බුම්බද්දි ගැරන්ඩියෝ කැබිලිටියක් හොල්ලනවා වගේ තමයි අපි කරන වැඩ. ධම්මටිචිට එනකොට තමයි නියම ආයෝජනය යන්නේ මොකද එතකොට සෑහෙන සුරට ඉවවා අත්දකලා අත්විඳලා සෑහෙන කාලා තියෙන්නේ. ඊට පස්සේ තමයි නිවන සැලසුම් කරලා යන්න පුළුවන්. කොහොමද ටික ටික බන තේරෙනවා වගේ මට තේරෙන්නේ. අසරණ සම්මුතිය මගේ නෙවෙයි ඒ ආත්ම නෙවෙයි මේ කරන්නේ කියන මේ අවස්ථාවේදී ඒක නිවිදකින් කිව්වොත් මේ මේ මේ මොහොතේදී අවශ්‍ය සතිය තියෙනවා නම් එතන චේතනාවක් පහළව කරන්නේ මේ සම්මුතිය කියන්නේ ඒ සංඥාවට හතර විදිහට ගෙද එකක් තමයි නේ තමම නේසෝ අමසින් නෙමෙයිසෝ අත්තා මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි එහෙම නැත්නම් සංස්කාර කරන්න එපා චේතනා කරන්න එපා ප්‍රාර්ථනා කරන්න එපා ඉන්න. නැත්නම් අත්තම්මේතා කියලා වචනය බුදුහාමුදුරුවෝ පාවිච්චි කරනවා. එයින් යමෙක් වෙන්න හදන්න එපා. හතරවෙනියෙන් සඳහන් කරනවා විවේක නිසිතම් විරාග නිසිතම් නිරෝධ නිසිතම් පටි නිසිතම් කාට ප්‍රති. ඒක දිහා බලන බොහොම විවේකීව ටෙන්ස් වෙන්නවා. විරාග නිසිතම් මේක රමණය කරන්න යන්න එපා. නිරෝධ නිසිතම් ඕකත් යයි. ඔගේ යන පැත්ත බලන්න. පටි නිසිතම් ගන්න පස්සේ ඒකෙන් දුරස්ත වෙලා බලන්න. ඉතින් මේ හතර පැත්තෙම පෙන්වන්නේ අපි ඉස්සල පිටිය සකස් කරලා ඒ පිටියට ආසව නිසා, අනුසය නිසා, පුරුදු නිසා, ආසව නිසා දෝරේ ගලාවි. ඒ ගලන කිසි දෙයකට අයිතිවාසිකම් කියන්න එපා. එහෙම නොකිය නොකර සිටීම සඳහා සරුවචනන්සේ අපට මේ ප්‍රතිශක්තියක් දෙනවා. අපිට යන්න ඉස්සලා කියනවා මේ බේබේ බේටි පීලා ඵලයක්. ඔබට ලෙඩ වෙන්නේ මේ මේ වැක්සින් එක අරන් ඵලයක්. වැක්සින් එක අරන් ගිහිල්ලා මේ වෙලාවේදී වැක්සින් එක අවශ්‍ය වෙන්නේ ඒ එන දේ මම මේ මාගේ කියාගත්තොත් ආසාවක් ඇති වුණොත් ගැටුමක් ඇති වුණොත්. එනිවුනේ නැත්තම් හරි. එහෙනම් නිතරම ජයයි. ගැටුමක් ඇති වුණොත් බලන්න මේ වෙලාවට කොයි පෙත්තද ගන්න. අතම් මේ තාවේ දානවද නැත්තම් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ කියලා නැත්තම් විවේකීව බලන් ඉන්නවද නිකන් නොදැක්කා වාගේ නෑහුණා වාගේ බලා ඉන්න පුළුවන්ද? එහෙම නැත්තම් අර මොන්ත්‍රේ නතුරුන මේක මමත් නෙවෙයි මගේත් නෙවෙයි මගේ මගේ ආත්මේ නිසා මම මේ ගැන හිත නරක කරගෙන වැඩක් නැහැ. ඔව් මොකද කියන්නේ? ඒ අවස්ථාවේ දැන් ධම්මස්සිතින් නාමයේ කියනෝ නැත්නම් මේක ටිකක් පහළට මට්ටමේ සතියක් වගේ තිබුණා. ධම්මටිච්චිත එහාට ගියාට පස්සේ කරන සෙල්ලම් ටික තමයි ධම්මටිච්චිත එහාට ගියත් අපිට ඒ බාධක එනවා. ඒන හැම වෙලාවෙදීම ධම්මටිච්චිත ගියේ එකන දන්නවා. තමන්ගේම ක්‍රම සහ විදිවලින් දැන් මට මෙතෙන්ට එන්න පුළුවන්. මෙතෙන් ඇවිල්ලා කීප වතාවක් ආපහු ගිහිල්ලා තියෙනවා. එහාට යන්න නම් මම මොකද කරන්න ඕන කියලා බුදුහාමුදුරෝ දෙන ශ්‍රද්ධාව නෙමෙයි. Tamangema ඕකප්පන ශ්‍රද්ධාව පහළ වෙලා තියෙනවා. Taman දන්නවා මට මේක හදා ගන්න පුළුවන් කියලා. ප්‍රසාද ශ්‍රද්ධාව නෙමෙයි එතන තියෙන්නේ. දැන් වීරියත් ඇති වෙලා තියෙනවා අතන ආරින වීරිය. එක්ක තෝ එක්ක මම. එච්චරයි. බෙල්ල ඌරු දන්න කාගෙන ඉන්නේ එක්ක තෝ එක්ක මම. ඒ තරමේ වීරියක්. සතියකුත් වෙනවා පොළවේ ගැහුවත් තැන්නේ හොඳට පදම් කරපු හමක් වගේ මේ වැටෙනවා මේ හදනවා මේ වැටෙනවා මේ හදනවා සමාධියකුත් තියෙනවා ඒ සමාධිය සමත සමාධියක් නෙමෙයි ක්ෂණ මාත්‍ර සමාධියක් විපස්සනා සමාධියක් මේ සුන්නත් දූල වෙනවා ආය හදන්න පුළුවන් ආය සුන්නත් දූල වෙනවා ආය හදන්න පුළුවන් එතකොට එන ප්‍රඥාව තේරුම් ගන්න මෙන්න මේ විපරිණාමය මේ වහා ඇති වෙන නැති වෙන තත්වයේදී ඒකට ලෑස්ති වෙන හිතර තමයි ප්‍රඥාව කියලා කියන්නේ මේ විපරිණාමය දැකීම. මේක මේ තරම්ම වෙනස් වෙන මේ දැන් විපරිණාමය දකින්නේ තමන් ඇති කරගත්ත සද්ධා විදියේ සති සමාධි ප්‍රඥාව. තමන් උපයාගත්ත ಗುಣ ටිකක් මේ වගේ වෙනස් වෙනවා. තනං ගන්න බෑ. ඒවා හදාගත්ත දේවල් ඒවත් ඕන දෙයක් වෙච්චාවයි කියලා ඒ දැරීමේ ශක්තිය තමයි එතින්දී මේ ඉසල තිබුණා කෙලෙස් අයින් කිරීමේ ශක්තිය දැන් නැහැ. දැන් අයින් කරලා තියෙන්නේ තමන් ඇති කරගත්ත තමන්ගේ ಗುಣ ටිකට ප්‍රේම කරන්නත් එපා. ඒවත් වෙනස් වෙන්න පුළුවන්. ඒකටත් ලෑස්ති වෙන එකයි තියෙන්නේ. ගානකෙන් බැලුවානේ සාරේ තුනේ නතර ඥානෙ ඔක්කොම බහවරන්නේ නැත්තේ ධ්‍යානයේදී මේකට යන්න බෑ මොකද නේතම්මමනේ සෝමස්මි කියන විචක්ෂණ බුද්ධිය ධානයේදී පිපෙන්නේ නෑනේ ධ්‍යානයේදී තියෙන හිරිවටලා සීතල කරලානේ නිකන් හිත නිදිමත කරලානේ ධ්‍යානෙ නැගිටට පස්සේ නම් පුළුවන් ධ්‍යානෙ ඉඳද්දි තියෙන්නේ ෆ්‍රීස් වෙලා හිතේ අර විමසුන් නුවණ නෑ අනිත්‍ය දුක්ඛ අනන්ත බැලීමේ ඒක තියෙනවා මේ ආරම්භන උපනිඥාන ලක්ෂණ උපනිඥාන කියලා දෙකක්. ආනවම උපනිඥාන කියලා කියන්නේ අරමුණේ নিমগ্ন වුණාට පස්සේ යාට ආයේ කල්පනා ශක්තියක් නැහැ. ලක්ෂණ උපනිඥාන කියලා කියන්නේ විපස්සනා සමාධියේදී අරමුණ දකින ගමන් ඒකේ අනිත්‍යත්වය මෙනෙහි කරන්න ඉඩ තියලා ඒ සමාධියේ ඉන්නේ. ඒ සමාධිය සෙල්ලක්කාර සමාධියක්. ඒ සමාධිය පණින බිම්මට වෙලි තියෙන සමාධියක්. හිතවමු ටාගට් එකට වෙලි තියෙන සමාධියක් නෙවෙයි. ඉතින් මේ සමාධිය ඉඳගෙන මෙහෙම මේ හිත විමසුන් නුවණක් ඇති කරන්න පුළුවන්. ඒ සමාධි දෙකෙන් ඒ විමසුන් නුවණක් ඇති කරන්න පුළුවන් සමාධිය තමයි බුදුරජාණන් වහන්සේ හොයාගත්තේ. ඊට ඉස්සෙල්ලා තිබුණා සාමාන්‍ය ඒ ධ්‍යාන සමාධිය තිබුණා. ඒ සමාධියෙන්මයි මේකත් මේ මේ ඒකෙන්මයි මේ ක්‍රමවේදය අරගත්තේ. අරක හිර කරන හිරිවට්ට සමාධිය මේකේ නෑ. ඒ සමාධි ෆන්ක්ෂන් එක නැත්නම් ප්‍රයෝජන වශයෙන් එකමයි. හැබැයි මේක හිත ඒ විමසුන්න ඕන පාවා දීලා නැහැ. ඒක තාම වැඩ ගන්න පුළුවන්. ඔකේ ස්වාමීන් වහන්සේ සිල් ප්‍රශ්නකට මම කාටිකක් මට දැනගන්න අවශ්‍යයි මම මහත්මයා හපු ප්‍රශ්නයට සකජන් වහන්සේගෙන් මම සිල් ගැන දෙන්නම අයි සකජන් වහන්සේගෙන් බලන්න නිවන් දැක්ක පෙර භවයන්දී විදර්ශනා භාවනා කරලා ඒ தත්යේ දැක්ක ආපුවයේ නැති නිසාරණයන්ට ආතුවය ඒ බාහිරි ඇතිවෙන පමණක් නිර්වාණය සාක්ෂාත් කරගන්න தත්යේකට පෙර ආත්මවලදී විදර්ශනා වඩලා ඒ தත්යේට ඇදිලා නැති කියලා තමයි අහන්නේ ඔබ ඔය ඉතින් උගා ඒකලාට ඒක ඔය කියන තර්කයේ කිසිම කෙනෙකුට විරුද්ධ වෙන්න පුළුවන් එකක් නෙමෙයි. ඒක කොයි වෙලාවෙත් අපි මේ ගත්ත මූල ධර්මයේ තවදුරටත් සාක්ෂි සාක්ෂියක් වශයෙන් පේනවා. පිළිච්ච කලයක්. ඒ නිසා පොඩි දෙයකින් ඒ කරගන්න පුළුවන් තත්ත්ව වෙලා තිබුණා. දැන් හරියටම නිලුම වතුරෙන් උඩට ඇවිල්ලා තිබුණා. ඉර පෑවුවා මල පෙපුණා. නිලුම වතුර ඇතුලේ තියෙදි කොච්චර ඉර පෑවුවත් මල පිපෙන්නේ නැහනේ. පිපි උඩට ඇවිල්ලා බලනින්න. එතකොට ඊගා ඉර එනකොට වෙනවා. ඒවා ඉතින් ඔක්කොම අන්‍යෝන්‍ය වශයෙන් එකිනෙකට සිද්ධ වෙන සිද්ධි වශයෙන් පේන්නේ. අපි බලන්නේ ප්‍රශ්නේ එක පැත්තකින් බලලා කියනවා එක්කෙනෙක් විතරක් නිවන් දැක්ක අනිත් කෙනා නිවන් දැක්කේ නෑ මොකද ඒ? ඒ කියලා කියන්නේ වතුර ඒ විලේ තියෙන හැම මලම එදාට පිපෙන්නේ නෑ. එදාට පිපෙන්නේ එදාට උඩට ඇවිල්ලා තියෙන ටික විතරයි. ඒවා ඉතින් මේ సౌందర్యාත්මක අහඹු సౌందర్యාත්මක සිද්ධ වෙන සිද්ධි. කියන උපහාසය දැන් බුද්ධාගම පුත්‍ර මම කියලා තියෙන්නේ ආර්යශ්‍රාවික මාර්ගයෙන් නිකන් පොඩි ලැයිස්තුවක් විතර ඒක නිකන් නැචරල් එකකින් කවදා හරි පුහින් හරි වෙනවා කියන්නේ ඒක දැන් උපහාසයේ ඒක මේ මයික්‍රෝ ප්ලෑන් එකේම ප්‍රශ්නය සම්බන්ධ කරලා මේ විදිහට කියනකොට මට හරිම පුදුමයක් සහ ඒක හරියට රිවීලින් ගන්න හරියට රැඩිකල් විදිහට මට තේරෙනවා. මම ඒක හරියට ගාස්සිතට කාවදිනවා. නමුත් මේක විතරමයි එකම ක්‍රමය කියලා ගන්න එපා. මේ එක එක පැති වලින් පෙන්නන හැටි. එක එක දේවල් වලට සම්බන්ධ කරලා කොහොම හරි එක එකනට එක එක නිමිත්තෙන් තමයි එක එක කාරණා වැටෙන්නේ. සමහරෙකුට නිදර්ශන සහ මේ උපමා උපමේ ගැළපීමෙන් තේරෙනවා. සමහරෙකුට හරියට මේ කරන ජීවිතයට සම්බන්ධ කරලා කියනකොට තේරෙනවා. ඒක අර දේශනා විලාස තමයි. නමුත් අර මැක්‍රෝ ලෙවල් එකෙන් පෙන්වන ආර්ය අෂ්ටාංග මාර්ගයේ මේකෙන් නිෂ්ප්‍රභා වෙන්නේ නැහැ. ඒක එක තිබිච්චාවයි. මොකද මට සම්බන්ධ වෙන්නේ මේ විදිහට. ඉතින් ඒක කියන්න ගියාම මම එක දවසක් ඔය කොඳු බඩදී කරන ඉලයිට හිටියා බොහොම මේ ඇමරිකන් හාමුදුර කෙනෙක්. ඒ හාමුදුර කිව්වා මම පැවිදි කිරුවේ ඇමරිකාවේදී ලංකාවෙන් ගිය හාමුදුර කෙනෙක් එහෙම ජීවිතයට සම්බන්ධ කරලා බණ කියවන බුදුහමර ප්‍රතික්ෂේප කරලා තියෙනවා එහෙම කිව්වහම තමන්ගේ තියෙන ආර්ය ගුණ ප්‍රකාශ කිරීමක් සිද්ධ වෙනවා ඒක නිසා ඒව කියන එක විනි විරෝධයි කියලා යහමතු කියලා තිබ්බා. දැන් ඔබ වහන්සේ කතා කරන විදිහට සම්පූර්ණ විනි විරෝධයි ඔය බණ. අත්දන්න පුළුවන් විදිහට නේ කියන්නේ ජීවිතයට සම්බන්ධ කරන විදිහට නේ කියන්නේ. ඉතින් ඒක මේ සම්ප්‍රදාන කූල නෑ. සම්ප්‍රදාන කූල කරේ උඹට තේරෙනවන තේරුම් ගන්න බැරි නම් තේරුම් ගන්න සම්මා දිට්ඨිය සම්මා සංකප්පේ සඳහායි සම්මා සංකප්පේ සම්මා ඔච්චර තමයි. ඉතින් මම කියයි මේ මම දිරවගත්ත ක්‍රමය තමයි මම මේ වම ආරන්නේ. ඒ කටුකුරුන්දේ ස්වාමීන් වහන්සේ කියනකොට ඒක පිළිබඳව අර විශේෂ අර්ථකථනයෙන්ට පටන් අර ගන්නවා. ඒක හොඳට වදිනවා කියලා මගේ වචනෙන් කියන්නේ. වදිනවා. ඉතින් මම ඒක තමයි අනිත් පැත්තට බෙදා හදාගන්නේ. ඉතින් ඒක සාමාන්‍යයෙන් අටුවාවේ එහෙම නැත්නම් සම්ප්‍රදාන කුල බණ කියන හාමුදුරුවෝ ඒක සාසනයේ කෙලසීමක් කියලා පෙන්නනවා. එතකොට නිකම් පෞද්ගලික ලක්ෂණක් පෙන්නනවා, තමන්ගේ පඬිතුකම පෙන්නනවා නැත්නම් මේ තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරලා කරනට උග දෙනෙක් වරදොල තේරුම් අරගන්නවා. මෙයා මේ කියන්නේ අනිවාර්යයෙන් මේක විඳලා තමයි කියලා අධ්‍යයනය ගන්න. නමුත් මතක තියාගන්න කටපාඩම් කරලා කියන්න පුළුවන් ගල් පිළිමයක් ඔළුව හොල්ලන ධර්මයට කියන්න පුළුවන්. ඉතින් මොකද දෙනෙක් හිතන්නේ නැහැ මේ විදිහට කතා කරනවා මෙයා අනිවාර්යයෙන්ම දැන් සෝවාන් වෙලා ඇති නැත්තම් ඉතින් ඉතින් ගණන් හදනවා. ඉතින් ඒකකොට අරහමඳුරෝ කිව්වා ඒක නොවිය යුතුයි. බණ කියන හාමුදුරුවෝ තමන්ගේ ගුණ ප්‍රකාශ කිරීමක් මේ මගින් කරනවා නම් ඒක තේරවාදී සම්ප්‍රදාන කුල බණ කීමට විරුද්ධයි. දැන් ওই කියන්න හදන්නේ ඒ ක්‍රමේ හරි කියලා ඔය කියන්නේ. එතකොටත් වයතර තේරවාදයට වදීද දන්නේ. තේරවාදයටත් වදින්න ඉඩ තියෙනවා. මොකද මම ගිය පාර කැන්බරා ගිහිල්ලා එතන පුරුම පන්සලක් තියෙනවා කිව්වා. මම ඉතින් ගියා. හොඳ පඬිත වැඩිමල් හාමුදුර කෙනෙක් හිටියේ. මම ගිහිල්ලා අසවල් හාමුදුර ගැන කතා කරනවා නෑ නෑ. ඒ හාමුදුරන්ගේ බණ තනි කරම විරුද්ධයි කිව්වා. ඒ හාමුදුර අද්දකපුවා කියනවා කිව්වා බණට. අපේ බුද්ධ ආගම හැටියට අපෙත් බුරුමේ කීප නමක් ඉන්නවා කිව්වා ඒ වැරදි වැඩේ කරන මගේ අත්දැකීම් මේකට සම්බන්ධ කරන්න යන්න හොඳ නැහැ. එතකොට බුදුහාමුදුරන්ගේ ශ්‍රේෂ්ඨ ධර්මයේ අපි කෙලසැවුවා වෙනවා කියලා යාමුදුරෝ තන්නේ කරම විස්තර කරේ අත්දැකීම් සඳහන් කරලා කියන එක මේ බණ ලාමක කරගැනීමක් කියලා. බණ දියාරු කිරීමක් කියලා. නිසා කොයි එකකත් හොඳ තියෙනවා කොයි එකෙත් නරක තියෙනවා. මනස පතුරුලේ පානස් බොහොම භාව ඇත්තට මේ ස්වාමීන් වහන්සේ ඉතින් අර විශ්වවිද්‍යාලයේ ඉඳද්දී විනය නැත්නම් පාලි ත්‍රිපිටකයේ විනය උගන්වපු ගුරුවරයෙක්. ඒ නිසා නිතර පාලි දන්නවා සංස්කෘත දන්නවා. ඊට පස්සේ PhD එකට තීසිස් එක දෙන්න හදනකොට මේ ස්වාමීන් කියලා තියෙනවා concept and reality කියන එක. ඉතින් එතකොට එතන ස්ටාෆ් එකේ ඉන්න කට්ටිය කියලා තියෙනවා මෙව ඕනේ නෑ මේ දාන දීපුවාම පිංචිත් දෙනවා කියලා තීසිස් එක ලියන්නේ. ඒ ස්වාමීන් ඉස්කීසිදැරිම තස්සලා කියලා පැවිදිලා. පැවිදි වෙනකොට මේකේ ඩ්‍රාෆ්ට් එක ලියලා තිබ්බා මේ මොකක්ද ඒකට කියන්නේ මම දන්නේ ප්‍රොපෝසල් එක. ඒකට ඥානපෝණික හමුදෝ දැනගෙන කතා කරලා දෙනවා මම දන්නවා ඔයා මෙහි පැත්තට ගියා කරුණාකරලා මට ප්‍රොපෝසල් එක වන්නේ කියලා. ඒකට ප්‍රොපෝසල් එක සෑහෙන ඩෙවලොප් වෙලා තියෙනවා. පස්සේ ඒ ස්වාමීන් වහන්සේ ආරාධනා කළා තියෙනවා මේක ශ්‍රේෂ්ඨ වැඩක්. ඒ නිසා කරන්න කියලා පස්සේ තමයි ඔය concept and reality එන්න පටන් ගත්තේ. ඒ ස්වාමීන් වහන්සේට මම දකින ඥානාරාම ස්වාමීන් වහන්සේ අපේ කටුකොන්ද කතා කරන ස්වාමීන් වහන්සේට තිබුණ මේ ලාභ දෙකක් තිබුණා එකක් ඔය පුදුමාකාර කැපකිරීමක් කරලා භාවනාවට බැස්සට පස්සේ මොනම දෙයක්වත් ආයේ හෙට්ටු කිරිලක් නැහැ. මැරුණත් මොකක්වත්ම නැහැ. කිසිසේත්ම කවම කවදාකවත් වේදනාවක් ගැන කවදාකවත් අපහසුකමක් ගැන මොන විදිහකින්වත් කතා කරන්නේ. පුදුමාකාර මේ මේ මල බද්ධයක් තියෙනවා. මං ආයෙත් හිතාගෙන මේක පත ගැල්ල කපලා එස්ලොම් බැට ගැල්ලක් ගහගන්න කියලා කිව්වා. අසුචි පිට වෙන්නෙම නැහැ. ඉලකකුව කාඩ පස්සේ දවස් ගාන ඒකෙමයි. කවදාකවත් නැහැ. බෙහෙත් කිලි අනම්මන නැහැ. ඒක එකක්. අනිත් එක සංස්කෘතියට හොඳටම සම්බන්ධයි. ඒ නිසා සංස්කෘත සෝසස් ඒ ස්වාමීන් වහන්සේලා වතුරවයි. ඒ නිසා ඒකෙදී ඔය concept and reality පිළිබඳ තේරවාදී වෙහිච්ච යම් යම් කොටස් වලට සම්බන්ධතාවය තියෙනවා. ඒක ඔය concept and reality පොත කියනකොට අහුවෙනවා. ඊට පස්සේ තමයි ඒ ස්වාමීන් වහන්සේලා මේක මේ ජීවිත පරිශ්‍රණයක් වශයෙන් කරලා ඒ හෙලි කරේ නෑ. හෙලි කරන්නේ නැති වෙලාවේදී ඥානාරාම ස්වාමීන් කිව්වා මේ නිවන පිළිබඳව নানা ආකාර මත ප්‍රකාශ කරන්න පටන් ගන්නවා. මේ නම මේක ගැන පොඩ්ඩක් බණ කියමු කියලා. ඒ කීපතාවක් එතකොට මම පැවිදි වෙච්ච අලුත. කීපතාවක් ආයසතු මේක කිරුවොත් මී දෙඹරට ගල් ගහුවා වගේ යනවා මේක. මං කොහොමද ඕන මගුලක් වෙච්චාම බුදුහාර කිව්වගේ තංකින් මඤ්ඤසි කියලා අහලා පටන් අරගන්නේ. උඹ මොකද හිතන්නේ කියලා පටන් ගන්නයි කිව්වේ. ඊට පස්සේ හැමදාම මේ ප්‍රොපෝසල් එක ලියපුවාම මට දෙනවා කියවන. මේ ලුණු මිදිස් තියනත් කියලා බලන්නකො මේකේ හොඳට කියලා. ඒකේ කියනොට මට දෙනවා අපිට කපකට එකතු කරන්න බෑ ඒ ටීම් එක. හැමදේම තියෙන වැඩසැකිල්ල වගේ හදනවා. ඊපස්සේ තමයි මේ මම ඊට පස්සේ ඔක්කොම ෆොටෝස්ටැට් කරලා තියාගෙන හිටියා මම දැනගත්තා මේ කවදා හරි බයිබලයක් වෙනවා කියලා. ඊට පස්සේ එලි කරන්න නම් බෑම කිව්වා. මේක කාටවත් දෙන්න එපා මොකද දිරවන්නේ නැහැ මිනිස්සු කවුද දිරවන්නේ මිනිස්සුන් ඕන කර තියෙන මේ කටපඩ පිරන දේවල්නේ මේක හරියන ඊපස්සේ ඩඩ්ලි මහතර මං කිව්වා ඩඩ්ලි මහතර මේක අපි ওই තියෙන විදිහට මේ මුද්‍රණයකට යන් කියලා ඥානසාරිකවා මේක ආයසුදු ජයන වේශකටපත් වෙන්න වෙනවා අපිට මේ මිනිස්සු අහන ප්‍රශ්න වලට මොකද මිනිස්සු ඉන්නේ ඒ තරම්ම එක රට් එකක මේක අහන්න කැමති නැහැ කියලා ඊට මම බුරුමේ යන්න ඉස්සෙල්ලා 22 ඉඳලා මම කවදාවත් ටයිප් රයිටර් කල්ලා තිබුණේ නැහැ. 22 වෙනි එකේ ඉඳලා 33 දක්වා ටයිප් කරලා දීලා ගියේ. ලොකු ස්වාමීන් වහන්සේ තමයි මට රයිටර් කියලා දුන්නේ. ඉතින් ධම්ම සුනිත් ආශ්‍රම ටයිප් කරා. අතර ඊට ඉස්සෙල්ලා අර ධම්ම මේ කවුද පියදස්සන ආයසතුන් ආවා. ඌ යක්ෂයා කැසට් එකේ යන ගමන් ලියනවා. බුදුම ස්පීඩ් එකක්. ඒකටම ආපු මිනිස්සේ පත්‍ර වාර්තාකාරේ ඒ ඔහම තමයි එළියුනේ. ඉතින් ඒ වුණාට පස්සේ විශේෂම සංස්ථාව ඇතුලෙන් හරියට චෝදනාවෙන් පටන් අරගත්ත මේ නැති දේවල් වගේක් එළියට දාලායි කියලා. ඉතින් අපි ඒකෙන් මේ ප්‍රතිඵල ලැබපු එහෙම නැත්නම් ඒකෙන් අපිට මේ ඉද ප්‍රස්තාවක් ලැබිච්ච දෙවෙනි પરම්පරාව අපි. නමුත් තාම වුණත් ඒ ශාංශයේ සටනේ තමයි ඉන්නේ. කිසිම තැනක නිතරක ජයක් නැහැ හැම වෙලාවෙම කවුරුත් ගිහලා දොස් කියනවා. මේවා කවදාකවත් තිබුණ නැති දේවල්. නමුත් ඉතින් කොහොම කොහම හරි අර පක්ෂව යන පිරිසකුත් ඉන්නවා. ඉතින් ඒ සංසි කරන්නේ පුළුවන් තරම් සමාජයට බහින්නේ නිශ්ශබ්දව මේවා එලි කරමින් එලි කරමින් ජීවත් වෙන එක තමයි කරන්නේ. ඒක නිසා දැන් ඒ concept and reality විතරයි දැන් ඉංග්‍රීසියට සිංහලට නැත්නම් අනිත් ඔක ඒ සංස්කෘත සිංහලට දැම්ම නිවෙන්නේ නෙවෙයි කොහොමද සිංහලෙන් තියෙන්නේ ඉතින් ඒක මේ පිටරට මිනිස්සෙක් දැක්කොත් එහෙම මේක ඒක නිකන් හරියට ත්‍රිපිටකය හා සමාන වටිනාකමකට ඇවිල්ලා තියෙනවා දැන් මේ පොත්. ඒ තරම්ම ඔතෙන්ටික් කිසිම කෙනෙක් නැහැ ඒ ශාන්සර මේක මෙහෙම නෙවෙයි කියලා කියන්න ඇඟිලි දික් කරන කෙනෙක් නෑ. ඒ තරම් භාවනා කරලත් නෑ. ඒ තරම් පාලි දන්නෙත් නෑ. ඒ සම්බන්ධතාව කාටවත් ඇත්තෙත් නෑ. ඉතින් ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ මැරෙනකන් ඉන්නේ දේවත්වයටපත් කරන්න දැන්. මැරිලා නැති විතරයි එකම පාඩුව. මැරිච්ච ගමන් කියාවි අම්බෝ මේක යුග පුරුෂයෙක්. ඒ කියන নানা ආකාර කීවද ඒ ස්වාමීන් වහන්සේ කාටවත් මම මගෙන් ක්‍රෙඩිට් එකක් ගන්න දෙන්න එපා. මම මගේ ටික හෙලි කරලා තියලා මැරෙන්නේ කාටවත් නැහැ මං ගැන මේ මොනවද කියන්නේ. අර්ථකථන දෙන්න ඉඩක තියලා මම්මයි ලියන්නේ මම්මයි අර්ථකථන දෙන්නේ කියලා. ඒ කියන්නේ අපේ වාසනාවට ඒ chance ඔක්කොම අඩුපාඩු ටික සම්පූර්ණ දැන් gediye පිටින්ම සකස් කරගෙන යනවා. ඒක මේ ආශ්චර්යයක් ඒ chance කියලා තත්ත්වය බලනකොට බුදුමාහාර දුර්වල ශරීරයක් තියෙනවා. ඒ වුණාට ප්‍රශ්නයක් අහුවට පස්සේ ගින්නි කසය තමයි. ඊට පස්සේ පැය දෙක කතා කරනවා. ඒ තරම මේ අපේ අපේ පින කියලා මට නම් හිතෙන්නේ. ඒ ඒ ඒ විවරණ ක්‍රමෙ. ස්වාමීන් වහන්සේ කිව්වා හම්බුනා ඔබන්සේ ඉතිරි ආස්තරය ස්වාමීන් වහන්සේලා තේරුණා. අනිත් ස්වාමීන් වහන්සේ පොතේ විශේෂත්වයක් නේද? මේකේ අර්ථකථන සාරයේදී අදහස් මෙහෙම විස්තර කරලා ඒක මෙහෙම කරේ මගේ මතේ මේක ඇතුලේ සාහිත්‍ය සාධාරණ විදියට බොහොම ශාස්ත්‍රීය බොහොම ශාස්ත්‍රීය කවදාකවත් කාටවත් ගහන්න යන්නේ නැහැ. ගත යුතු කොටස අරගෙන පෙන්නනවා මෙන්න මට නම් හිතනවා මේක මෙතන වැරදිලායි තියෙනවා කියලා හරියටම ඇනේටම ගහනවා මිටියේ. ඇනේටමයි ගහන්නේ. ඉතින් ඒකෙදී තමයි ඒක ස්වාමීන් කොහෙන් මේ කුසලතාවය ආවද දන්නේ අනිතක ඉංග්‍රීසියෙන් කියන්න ගත්තොත් එහෙම මගේ මව් භාෂාව සිංහල තමයි තාත්තගේ භාෂාව වෙන්න ඇතුළු ඉංග්‍රීසි. මොනම යකාටවත් තේරෙන්නේ නැති ඉංග්‍රීසියක් කතා කරන්නේ. ඒ සුද්ධියක් ඇවිල්ලා මට කියනවා දානසික පොත කියවන්න ඩික්ෂනරි දෙකක් දෙපැත්තේ තියාගන්න මම සුද්ධි කියවන්නේ. කොහෙන් මේ ඒ ගැළපෙල්ල ඇවිල්ලා තියෙනවද දන්නේ නැතිලු. ඒව නිකන් මේ ධර්මයේම ආශ්චර්ය කියලා මම හිතනවා. හරි ඒ කතාව හරි දැන් අපි යන් මේ සක්මනට බලමු ආල බලමු. සම්මතනේ උපමාසකට අභිධර්මදේශනේ මේ ධම්මටිච්ච தත්ත්වයේ කේවල කේවලයි අති ශ්‍රේෂ්ඨ தත්ත්වයක් නෑ ධම්මටිච්ච නෙමෙයි කේවල කේවලත්තේ පේන්න පටන් ගන්න තැන තමයි ධම්මටිච්ච කියන්නේ ඔබට ඕන යන්න පුළුවන් දැන් ඒක ධම්මටිච්ච ධම්මටිච්ච කේවල නෑ ධම්මටිච්ච තියෙන්නේ සම්මුතිය අද්ද එහිල ඉහළ ඉහළ කෙලවර එහා කෙලවරේ ඒක පිළිවෙල පිටිපස්සෙන් දෙන්නේ බුද්ධගේ කාම වේදනා කියන්නේ මට හරි බුදුනක් කියලා සම්මාදයට ඒක නිසා වෙන්නේ මේ බුදුහාමර බාගෙට hinaවිලා බලන් ඉන්නේ කියලා මට හිතෙනවා මේ ලෝකෙදියා මෙච්චර ලස්සන මේක කියලා තියෙද්දි ගෙදර යනවනේ ආපහු දැන් එච්චරයි මට පේන්නේ බුදුජානක මේ භාගෙට hina වෙලා ඉන්නේ මෙච්චර දුක් සීත ලෝකේ කනගාටුලා මූණ අට කරගෙන ඉන්නේ නැත්තේ මේක කොච්චර කිව්වත් Tamange අර දරුවෝ බලණ්ඩයි වස්තුව බලණ්ඩයි එච්චර යමුණ කැමති අනේ මම මේම කිව්වයි කියලා වරදොලා තේරුම් ගන්න එපා ඉතින් මේ ප්‍රශ්න අහන ඉඳයි මම මේම කියන්නේ කොච්චර කෙරුවක්වත් බලන්න අපිට කොයි වෙලාවෙද අපිට පුළුවන් වෙන්නේ මේ සියල්ල අතහැරලා දාලා යනවයි කියන එක කොච්චර දේවල් වලින් මොන මොන කුණු කන්දලයකට බැඳලා තියෙන කියලා බලන්න ඒ චීජිත් මේ යනවයි කියන එක ඉතින් මෙවුව තමයි ඉතින් මේ ජාත්‍යන්තර නැත්නම් ජාතික මට්ටමේ විහිළු මෙවුවා. පුද්ගලික මට්ටමේම නෙවෙයි. ජාතික මට්ටමේ විශ්වගත විහිළු. අපිට තියෙන hina කාලා ජීවත් වෙන එකයි. සම්මාදින ඒකත් කිව්වට පස්සේ ඒත් ගෙදර යනවා. ඒත් ගෙදර ගිහිල්ලා මේක අරන් ගෙදර ගිහිල්ලා මේක රස කරලා උපදාලා මේක මේ මොනවද කියන්නේ ටෙම්පරාදු කර කර ඉන්න තමයි ආසාව තියෙන්නේ. යන්න ඉස්සර වෙලා. ඒ කියන්නේ යන එක ෂුවර්. ඒ කියන්නේ ගෙදර යන එක ෂුවර් යන්න ඉස්සෙල්ලා ඊටු ටික දැන් බාණමදේ කියලා කියන්නේ බාණමදේ. බාණ කියන්නේ රැණ එක සම්මා. බාණ හරක හරක බාණ හරක් බාණ කරනවා කියලා දෙන්න එකට ගැට ගහන එකට නම් බාණ කියලා කියනවා. Thank you. ඔව් ඒ ලණුවෙන් ගැට ගැහුවට පස්සේ හරි පුදුම මතයකට වැටෙනවා රිලා ඔළුව ගහ ගන්නවා පොළවේ. උසෝ උන්ට උන්ට ලණු දාන්න බෑ. ඒ වගේ තමයි විඥානේ කොටු වෙච්ච වෙලාවේ බාම්ම තේනවා. හොඳයි අපි යනවා. එතකොට පැය භාගයක් තියෙන්නේ අපිට සක්මන් භාවනාව සඳහා. ඒ නිසා මෙතනින් අපි ධර්ම දේශනා සැසිවාරය સમાપ્ત කරනවා. තෙරුවන් සරණයි.